ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ බාධාවකින් කරදරයකින් තොරව අපි මේ භාවනා වැඩපිළිවෙලේ හතරවෙනි දවසට සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ ඒ දවසේ කාලසටහනේ අවසාන අංකයේ වශයෙන් සඳහන් වෙලා තියෙන ධර්මදේශන අවස්ථාවයි මේ ලැබිලා තියෙන්නේ ඒ අනුව අපි පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ හතරවෙනි ධර්ම දේශනයයි අද ඊවාර වර්ෂයෙන් 2011 පෙබරවාරි 28 වෙනිදා. ඉතින් මේ ඉස්සරහින් වාඩිලා ඉන්න භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච හැම කෙනාම දන්න පරිදි අපි මේ ධර්ම දේශනා මාලාව එකම තේමාවක් සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද එකම සූත්‍රයක් ඉස්සරහින් තියාගෙනයි පවත්වාගෙන ආවේ ඒක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාති කියන පොතේ සඳහන් වෙන සූත්‍රයක්. ඒ සූත්‍රේ නම කියලා තියෙන්නේ අවිජ්ජා සූත්‍රය කියලා. ඒකේ මුල් භාගයේදී අවිද්‍යාව නම් වූ අන්ධකාරය නොදැනීම ඇතිවීමට හේතු ඉතාමත්ම සවිස්තර විස්තර කරන සාරුවත්යන් වහන්සේ ඒ නරක පැත්ත නොදැනීම මෝඩකම අවිද්‍යාව හේතු කර්ණු සහිතව විස්තර කරලා ඒ හේතු කර්ණු දිගේම විද්‍යාව විඥා විමුක්තිය පහල කරන හැටි ගෙනහැර පාණ්ඩයි මේ ඉස්ලා විද්‍යාවට විස්තර කරන්නේ. ඉතින් අපි මේ භාවනා වැඩමුළුවට විශේෂයෙන් එල්ල කරේ යොමු කරේ අර විඥා විමුක්තිය පහල කරන ගොඩ නගන පැත්ත. ඉතින් ඒක අපි පළවෙනි දවසේම පළවෙනි ධර්ම දේශනාවේ ඉගෙන ගත්තා මේ සියලුම විද්‍යාව සඳහා විමුක්තිය සඳහා මුල් වෙන අඩිතාලම වෙන්නේ සත්පුරුෂ සංසේවණේ කියලා. එහෙම නැත්නම් පඬිත ආශ්‍රය කියලා. නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුර කියලා. ඉතින් ඒ කල්යාණ මිත්‍ර ඇසුර යමකට ලැබෙනවා නම් එයාට ඒක දැනෙන්නේ ඒ කල්යාණ මිත්‍යා මාර්ගයේ සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන නිසා. ඒ කල්යාණ මිත්‍යා මාර්ගයෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා කියන එකත් එක සැරකට එක වැරේම ගිය පමණින්ම ලැබෙන්නේ නැහැ. ඒ පියවර කීපයකින් තමයි සිද්ධ වෙන්නේ. ඒක පිළිබඳව සාමාන්‍ය විග්‍රහයක් ඒ මජ්ක්‍ධිම නිකාය පොතේ චංකී සූත්‍රයේ සඳහන් වෙනවා. සරුවත් ඥානසේ සඳහන් කරලා තියෙනවා සද්ධා ජාතෝ උපසංකමති යම් කිසි කෙනෙක්ගේ ಗುಣ ඒ වගේම නැත්නම් භාවනීය தત્ත්වය දැනගෙන අපි මේ පුද්ගලයා ළඟට ඒ සද්ධාවෙන් එළඹෙනවා. මෙයා ළඟ හොඳ ಗುಣ ටිකක් තියෙනවා. මෙයා කාගෙත් කවුරුවෙක් ලක් වෙච්ච කෙනෙක් හොඳ කල්යාණ මිත්‍රෙක් වෙන්න ඇති. නරක ප්‍රෝඩාකාරයක් නෙවෙයි කියලා අපි යාළඟට එළඹුණාට පස්සේ ඒ එළඹෙන්න හේතු වෙන්නේ අපි ආකරේ පහන් හැඟීමක් ඇති කරගත්ත නිසා සද්ධා ජාත උපසංග. උපසංකමන්තෝ පෛරුපාසති. උප එළඹිලා කල්යාණ මිත්‍ර ළඟට එළඹිච්ච ප්‍රමණී අනේ මට බණ ටිකක් කියන්න ආවේ කියලා නෙමෙයි සාමාන්‍ය කරන්නේ. අපි ආව ඇසුරු කරලා බලනවා මෙයා මේ කියන දේ කරන කරන දේ කියන පුද්ගලයෙක්ද කියලා. ඒ දේ සඳහා අපි ගන්න ප්‍රවේශම්කාරී පියවර තමයි පුද්ගලයා ටිකක් ඇසුරු කරලා බලන්නේ. දුරින් ඇසුරු කරලා බලන්නේ. සද්ධා ජාත උපසංගමති උපසංගමන්තෝ පෛරුපාසි පෛරුපාසංග. පෛරුපාසන්තෝ සෝතං ඕදහති. මේ ඇසුරු කරන ගමන් මේ පුද්ගලයා කියන කරන දේවල් විශේෂම කියන දේවල් වලට කන නමු කරලා බලනවා. මෙයා කියන දේ කරන කරන දේ කියන සරල චරිතයක් ඇති කෙනද නැත්නම් දබල් මිගෙල් රෑ ඩැනියෙල් වාගේ එකක් කියලා එකක් කරන සංකර චර්චාද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඇත්ත වශයෙන්ම කියනනම් මේ පුදුලගේ වචන වලින් පමණයි. සෝතං ඕදාති කන නම් කරනවා. කන නතු කරනවා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. ආන එතකොට තමයි මේ පුද්ගලයාට පෙර නොඇසු නොවිරු ආකාරයට ධර්ම කාරණා ඒ ඇසුරු තුලින් දැනගන්න ලැබෙන්නේ. ඒක මේ සූත්‍රයේදී කෙටියෙන් සඳහන් කරනවා කල්යාණ මිත්‍රෝ නැත්තං සත්පුරුෂ සංසේවෝ පරිපූර්ණේති සද්ධම්ම සවණං පරිපූර්ණේ. සත්පුරුෂ ආශ්‍රය ලැබුණොත් ඒක මාර්ගයෙන් සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව සම්පූර්ණ වෙනවා. බඩ පිරෙනවා. සද්ධම්ම සවණං පරිපූර්ණෙන්තෝ සද්ධං පරිපූර්ණේ. සද්ධර්ම ශ්‍රවණය වැඩෙන් ඇහෙන්න ඇහෙන්න ඒ පුද්ගලයා තුළ සද්ධාව වැඩෙනවා. සද්ධාව කියලා කියන්නේ ඉස්සර නම් අපි විශේෂයෙන්ම ගිහියන්ගේ පැත්තෙන් බලනකොට මේ වගේ ධර්ම නැතුවා නෙවෙයි, කල්යාණ මිත්‍රෝ නැතුවා නෙවෙයි, සද්ධර්මේ නැතුවා නෙවෙයි. නමුත් අපට ඒක කරන්න බෑනව. අපිට මේ ගෙවල් දොරවල් අමුදරුවා රකින්න තියෙනවා, රස්සාව කරන්න තියෙනවා, බිස්නස් කරනකොට බොරු කියන්න නැතුව බෑනේ. ගෙවල් දොරවල් ඉන්නකොට කරපොත්තු මියෝ මරන්න නැතුව බෑනේ. කියලා මේ අපි කරන ජීවිතයේ හැටියට මේ eh, ධර්මයේ සඳහන් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පිළිබඳව ඇදහිල්ල අඩු ගතියක් අපේ eh, තර්ක ඥානය ඇදහිල්ල වෙනුවට කැපිමෙන්න කියනවා ඒක කරන්න පැවිදි වෙලා අරණ්‍ය ගත වෙලා ගත කරනකොට නම් අපි කවදා හරි කරමු. අද නම් බෑ. අද කරන්න හැකියාවක් නැහැ කියලා අර සද්ධාව ෂට ප්‍රඥාවෙන් යට වෙයි. නෝ සද්ධර්මයේ තියෙන සද්ධර්මයේ හිමේ සහ කල්යාණ මිත්‍රික ඇසුරු කිරීමේ තියෙන වටිනාකම තමයි හැකි සංඥාව දෙනවා. මේක කළ හැක්කක්. කොටින්ම කියලා දෙනවා සද්ධර්මයේ සහ කල්යාණ මිත්‍රයා ඔගොල්ලෝ බෑ කිව්වට ඔගොල්ලෝ දැනටම 100ට ගාණක් ඇති කරගෙන තියෙන නිසායි කල්යාණ මිත්‍රෙක් හම්බුනේ. පෙරපින තියෙන නිසායි සද්ධර්මයක් ඇහෙන්නේ. ඒක නිසා බැරි නැති දේ අතහැරලා ඇති හැකි දේට හිත යොදන්න කියලා ඒ හැකි සංඥාව තමයි මෙතන සද්ධා වෙන්නේ. ඒක කර්ණිමිත සූත්‍රය වගේ සූත්‍රවල සරුවචන සඳහන් කරලා තියෙනවා කරණීයන් අත්ත කුසලේන. තමන්ගේ අත්ත කුසලය ස්වార్థේ සලසන කෙනා යන්තං සන්තම් පදං අපිට මෙච්ච යන් වූ ඒ සාන්ත පදයක් ලබා ගැනීම පිණිස නිවන් ලැබීම පිණිස තමන්ගේ අනුකම්පාවෙන් කටයුතු කරන එකනාට ඉස්සල්ලාම තියෙන්නේ සක්කෝ කියන ගුණය තමයි. සක්කෝ උජූජ සූජූජ. සක්කෝ කියලා කියන්නේ හැකි සංඥාව. ඇත්තම හැකි සංඥාවෙන් ඉස්සරණවනේ ඇති කරපු වචනයක්. ඒක මේ 40 60 ගණන් වල ඇති කරද්දී අශෝක විරත්න මාත්‍යා ධම්මනිසන්ති වෙන්නේ ඉස්සරලා ගිහි කාලේ මේ බෑ නෑ කියන ලෝකේ ඇති හැකි සංඥාව ගන්න තමන් හදාගත්ත වචන තමයි හැකි සංඥාව. ඒ හැකි සංඥාව ගන්න ඉදිරිච්ච පාලි වචන තමයි සක්කෝ කියලා සරුවචනසේ දේශනා කරන්නේ. එතුවා ඉන්න කාලේ නැත්තම් පැවිදිලා ඉන්න කාලේ මට ආශ්‍රය කරන්න ලැබුණා කවම කවදාකවත් නෑ බෑ කියන කෙනෙක් ආශ්‍රය කරන්නෙත් නෑ ඕනෙත් නෑ නැති බෑ නෑ බෑ කියන කට්ටිය ලෝකේ 100ට 100ක් හිටියා මම ගන්න ඇති ඇකි සංඥාවෙන් යන ගමන් නැතර කරන්න මුළු ලෝකෙටමත් බෑ කියලා. ඒ තරම්ම ඇකි සංඥාව තුනක් ඒකට අපි මෙතනදි ශ්‍රද්ධාව කියලා කියනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවනම් උපාය මාර්ග තියෙනවා. වමනාකම තියෙනවා නම් ඇත්ත. හිත හදාගත්ත නම් මේ කරන්න ඕනේ කියලා උපාය ඥාන තියෙනවා. අන්න එක තමයි යෝනිසමනසිකාර කියන්නේ උපාය පත මනසිකාරය, උපාය මනසිකාරයේ ඒ දේ ලබා ගැනීමට ඊට පස්සේ ක්‍රමසාවිදි එළි වෙනවා. බෑ කියලා පටන් ගත්තොත් හදලා තියෙන පාර්ගේවත් පාරවත් ක්‍රමසාවිදි තිබුණත් ක්‍රියාවත් වෙන්නේ නැහැ. ඒ නිසා සද්ධාව ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයා ක්‍රමසාවිදි හොයනවා. ඉතින් අපි ඊයේ සාකච්ඡා කරේ මෙන්න මේ විදිහට සද්ධාාවක් ඇති වෙච්ච කෙනා ඒ සද්ධාවෙම නිකන් වෙන්න අරලා ඉන්නේ නැහැ. ඒක ක්‍රම පත මානසිකාරේ මගි උපාය මානසිකාරේ මගි යෝනිසෝ මානසිකාරේ තමන් ළඟ දැනටම තියෙන බුද්ධෝත්පාද කාලයේ දැනට තමන් ළඟ තියෙන මේ manussාත්ම භාවය දැනට තමන් ළඟ තියෙන මේ <clears throat> ඇහැ කන දිවනාසය කය එක පිළිවෙලකට සෞඛ්‍ය සම්පන්නව තියෙන බව සත්‍ය ධර්ම ශ්‍රවණයේ තාම ලෝකෙ ගිලිහි නැතුව පවතින මේ ප්‍රවෘත්තියව පැවිද්ද කල්යාණ මිත්‍ර ආශ්‍රය වගේ හොඳ ගති ටිකම කල්පනා කරලා මේ ටික මෙහෙවන්න ඕන ගොනු කරගන්න ඕන හරියට යොමු කරගන්න ඕනේ අන්නේ යොමු කිරීම සඳහා ඒ කරන මානසිකාර ක්‍රමයට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා ඒක නොවුනොත් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම යෝනිසමනසිකාරය කියලා කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. දැන් අද දේශනා මුලදී අපි තියාගත්ත පාඩේදී උද්ෘතයේදී සඳහන් වෙන්නේ යෝනිසමනසිකාරම් පරිපූර්ණෝ සති සම්පජඤ්ඤම් පරිපූර්ණයි. බුදුජානනාංශය සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ නුවණින් සලකා බැලීම ටිකෙන් ටිකෙන් පුරව ගන්න. සම්පූර්ණ කරගන්නවා නම් ඒ පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් යුක්ත කෙනෙක්. ඒකට කියනවා සිහිනුවණින් යුක්ත කෙනෙක් වඩපත් වෙනවා. ඒ නිසා සිංහලෙන් කියනවනම් නුවණින් මෙනෙහි කරන කෙනා ඒ නුවණින් මෙනෙහි කිරීමේ කටයුත්ත ටික ටික ටික ටික පුරව ගන්නකොට සිහි නුවණ සහිත කෙනෙක් වඩපත් වෙනවා. ඉතින් මෙතන අයෝනිසෝමනසිකාර සති සම්පජඤ්ඤ කියවම ඇත්තටම ගත්තාම මේ ත්‍රිපිටකයේ තියෙන බොහොම ගැඹුරු ශාස්ත්‍රීය වචන තුනක්. පාරිභාෂිත ශබ්දමාලාවේ තියෙන වචන තුනක්. යෝනිසෝ මනසිකාරය කියන එක අපිට ගමේ තොටි කතාවලදී කවදාකවත් ඇහෙන්න හම්බ වෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය කියන එක ඇහෙන්නේත් නැහැ. ඒ මොකද ඒව අපේ සිංහල ඌරුවෙන් විවහාරයෙන් ගිලිහිලා. මෑතකදී හදාගත්ත පරිවර්තන වචන තමයි යෝනිසෝ මනසිකාරය කියන එකට නුවණින් මෙනෙහි කරනවා කියලා කියනවා. ඒකත් හතරස් වචනයක්. එච්චර කටට ඌරු එකක් නෙවෙයි. සති සම්පජඤ්ඤය කියන එකට සිහි නුවණ කියලා යොදා ගන්නවා. ඒකත් පන්සල් භාෂාවේ කියන එකක් මිස ගැමි ව්‍යවහාරයේ තියෙන එකක් නෙවෙයි. ඉතින් අද අද දවසේ අපිට ඉගෙන ගන්න වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරය කියන චෛතසික ධර්මය කෙසේනම් කොහොමනම් මේ සති සම්පජඤ්ඤය ඇතිකරන්න උදව් කරනවාද කියලා. ඉතින් අපි මේක පසු කාලීන ඇතිවෙච්ච මේ අටුවා විග්‍රහ, අභිධර්ම විග්‍රහ වගේ සංග්‍රහ විග්‍රහනෝ බලනකොට මෙතන මන චෛතසික තුනක් ගැනයි කතා කරන්නේ. යෝනිසෝ මනසිකාරය කියන එකේ චෛතසිකය මනසිකාර චෛතසිකය. මෙතන යෝනි කියලා අදහස් කරන්නේ ඥාණයට කියලයි අටුවාව විස්තර කරන්නේ. නමුත් ඊ අපි මතු කරගත්තා යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මුල හට ගන්නකොටම යමක් සම්භවයත් එක්කම නැත්නම් ඒකේ සමුදයත් එක්කම දැකීමට අපි කියන යෝනිසෝ මනසිකාරය කියලා. ඉතින් සමහර වෙලාවට ඒ මේ රැඩිකල් වාදී විස්තර කරන කට්ටිය සඳහන් කරනවා යෝනිය කියලා කියන්නේ ස්ත්‍රී ලිංගෙට ඒක තමයි හටගන්නේ මුල. ඉතින් මෙතන යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මානසිකාරයේ යොදවන අපි යමක හට ගැනීම දකින්න. ඒ පදය යෝනි කියන එක ස්ත්‍රී ලිංගෙ නිසා ව්‍යවහාරයෙන් ඇතර ඈත් වෙච්ච නිසා අටුවාචාර්යන් වහන්සේලාම සබ්බිය විදියට සඳහන් කරනවා නුවණින් සලකා බැලීම කියලා. නමුත් මෙතන තියෙන්නේ යමක හටගන්ම බැලීමයි. ඒක සාමාන්‍ය සිංහල කියමනක් කියනවා. යමක් හැදිලා වැඩිලා ගියාට පස්සේ ඒක විනාශ කරන්නම් පොරොයෙන් කපන මට්ටමට ගියාම අමාරුයි. ඔය නියපොත්තෙන් කඩන වෙලාවක ඉඳලයි මේ පොරොයෙන් කපන තැනට ගියේ. නියපොත්තෙන් කඩන වෙලාව අල්ලගත්තා නම් නියපොත්තෙන් කඩන්න. ඉතින් සරුවච්චන් වහන්සේ පිළිගන්නවා කොරවෙන් කපන මට්ටමට වැඩි විලල් වුණොත් ඉතින් එතෙන්දි කරන්න දෙයක් නැහැ එතෙන්දි අසරණයි අනාතයි නමුත් මේ දේ නැවත නැවත වෙන දෙයක් නම් සරුවචනස අපිට යෝජනාවක් කරනවා ඔක ඔච්චරම හොරන්න ඉස්සල්ලා දීපොත්තෙන් කන්න වෙලාවේ අල්ලගත්තොත් ඒක ඉච්චර අමාරු වැඩක් නෙවෙයි. එතකොට මේ භාවනා විදර්ශනා ප්‍රතිපදාවේ තියෙන්නේ පොරවෙන් කපන තැන ඉඳලා නියපොත්තෙන් කරන දැනට පස්සේ පසට පතෙන් පතට යන්නේ. මේක සාමාන්‍ය බැලූ බැල්මට අතාර්කික වැඩක්. තර්කේ පහළ වෙන්නේ හැකියාව පහළ වෙන්නේ හැකි සංඥා වෙන්නේ නැවත නැවතත් එකම දේ බලන්න හිටියොත් විතරයි අපිට එකම දේ වෙන ලෝකයක් තියෙන එක දරුවචනාංශේ දන්න දෙයක්. හුස්ම ගන්න එක නැවත නැවත කරනවා. තරහය එක නැවත නැවත සිද්ධ වෙනවා. ආසාව පහනක නැවත නැවත සිද්ධ වෙනවා. වම දකුණ වශයෙන් සක්මන් කරන එක නැවත නැවත වෙනවා. අන්නේ නැවත නැවත වෙනකොට අපි සාමාන්‍ය අයෝනිසමංස්කාරයෙන් බැලුවොත් පේන්නේ පොරවෙන් කපන තැන. හොඳට එබිලා බැලුවොත්. හොඳට නැටිවම්ලා බැලුවොත්. නිකන් චීන කන්නඩියක් දාලා බලනවා වගේ ලොක් කරලා බලන කන්නඩියක් බලලා දාලා බලනවා වගේ කොහේ ඉඳලාද මතුවෙන්නේ කියලා හොඳට බලන්න හිටියොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකේ යෝනිසමස්කාරය වැඩෙන්න වැඩෙන්න මේක නියපොත්තෙන් කන්න තැන ඉඳලා මේ පොරොවෙන් කන්න තැනට මෝරණකම් බලාගෙන ඉන්නවට කියන ප්‍රමාදේ කියලා. මෝරණ්ඩ ඉස්සල තුනීතනේදී නියපොත්තෙන් කන තැනදීම අල්ලගත්තොත් ඒකට කියනවා අප්‍රමාදී. ඉතින් මුළු ශාසනයටම බුදුරජාණන්සේගේ සම්පූර්ණ උගන්වීමට අප්‍රමාදී කියලා කියයි. අයන්සමන්ජිකාරේ ප්‍රමාදී එතකොට පොරෙන් කන්න කම්මෝරලා එතකොට ගොඩක් බෑ. අප්‍රමාද වෙනවයි කියලා කියන්නේ ඒක එක දවසින් එකවරුවෙන් කරන වැඩක් නෙවෙයි බොහෝ ප්‍රයත්න කිරීමෙන් සිද්ධියක් දිහා බලන ඉඳලා ඉඳලා ඉඳලා මුලට ඇදගත්තොත් එතකොට අපිට නියපොත්තෙන් කරන්න පුළුවන් ශක්තියක් එනවා. අනේ ඒකට අපි යෝනිසමංස්කාර කියන පදේ කියනවා. එතකොට අපිට මේ අප්‍රමාදී කියන පදයට විශේෂ අර්ථයක් එනවා. සාමාන්‍ය මනුස්සයා පෘථග්ජනය ප්‍රමාදයි. ප්‍රමාදෝ මච්චුනුපදං. ඉතින් වංශ ජීවත් උනත් නරහා සමානයි කියලා බුදුහාම කියනවා කිසිම අනුකම්පා විරහිතව. සහාසිකව සඳහන් කරනවා පෘථග්ජනයා උපන්නත් ජීවත් වුණත් නිකන් හොල්මන විතරයි. මරුණා හා සමානයි. අප්‍රමාදෝ අමතපදං. අප්‍රමාදයේ පිනිස මේ මුල නියපොත්තේ කන දන දැක ගැනීම පිනිස ගත කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාස ඒ මිනිසයා අමෘත පදයට යනවා නැත්නම් මගේ වචනෙන් කියනවා නම් තිරියක් වෙනවා ප්‍රමාදේ ඉන්න තාකල් නාකි වෙනවා අප්‍රමාද වෙන තාකල් තිරියක් ඉතින් මේ තිරියන් වීමේ වැඩපිළිවෙලක් තමයි විපස්සනාව කියන්නේ. ඒකට තමයි මේ ප්‍රතිපදාව කියලා බුදුහාමරවට පෙන්ලා දීලා තියෙන්නේ. ඒක තමයි මේ සීල ශික්ෂාව කියන්නේ, සමාධි ශික්ෂාව කියන්නේ, ප්‍රඥා ශික්ෂාව කියන්නේ. බුදු ජානසේ පහළ වෙන්න ඉස්සෙල්ලා කිසිම පෞරුෂයක් පෞරුෂත්වයක් ලෝකේ තිබුණේ නැහැ. මෙහෙම මුලට යන්න පුළුවන්, තිරියන් වෙන්න පුළුවන් මේ කාලය කියන එක මිනිස්සයා ජරා දිරාවටපත් කරන විශාල ගල් රෝලක් වගේ එකක්. ඒකට යට වෙනකොට මිනිස්සයා තැරි ගහිලා යනවා. <clears throat> බුදුචානන්ච අපිට <clears throat> කාලය කියන ගල් රෝලට සමාන වේගයෙන් ගමන් කරලා හෝ ඉස්සර වෙලා ගිහිල්ලා මේ කාලයට යට නොවෙන කාලේ නැත්තම් සමානව ගමන් කරන අප්‍රමාදී ධර්මයක් දේශනා කරා ඔය අයිසේ මේ මෑතකදී පාදයට අයින්ස්ටයින්ලා එහෙම අවුරුදු 2600 කට පස්සේ තටමැදිවෝ. බුදුහාමුදුරේ ඒක කිව්වා විතරනේ කරලත් වෙන්නේ. බුදුජානන්සේ සඳහන් කරා පෘථජ්ජනය හැම වෙලාවෙම කාලයේ රෝලට යට වෙලා නිතරම වයසෙනවා රහතන් වහන්සේ කාලයට ඉස්සරහ යන නිසා කාලේ කාදම නිසා රහතන් වහන්සේට බුදුහාමුදුරු නමක් දෙනවා කාලකන්‍යයි කියලා. කාලේ ඛණ්ඩ බුලවන්නේ රහතන් වහන්සේට විතරයි අනිත් ඔක්කොම කාලකන්ණි වෙන්නේ කාලයට යටවීම. රහතන් වහන්සේ කිසිම චිත්තක්ෂණයක තම චිත්තක්ෂණ ඉක්මවන්න දෙන්නේ නැහැ. චින සම්පatti ඉක්මවන්න දෙන්නේ නැහැ. කාලය හා සමාන වේගයෙන් ගමන් කරන නිසා කවදාකවත් වයසට යන්නේ. කවදාකවත් රහත් හිතක් නාකි වෙනවයි කියලා දෙයක් නැහැ. ඉතින් අපි ඒ අපමාදෝ අමතපදම් පමාදෝ මච්චුන පදම් අපමත්තාන මීයන්ති යේපමත්තා යතමතා කියන එකේදී සර්වචනාංශ මේ අපිට ඉන්දියානු දේශයේ ඉපදිලා අවුරුදු 2600 ඉස්සෙල්ලා මේ මතු කරගත්ත රහස පෙන්වනවා නාකි නොවි ඉන්න ඕනේ නම් කාලය හා සමාන උරණුරට උරණුරට ගැටි යන්න ඕනේ නම් අපි අප්‍රමාද ධර්මයේ තේරුම් ගන්න ඕනේ යෝන්සුපංචකාරය අනුව මුලට අදින් ඉගෙන ගන්න ඕනේ අන්න ඒ දේ ශ්‍රද්ධාව නිසායි අපිට කරන්න පුළුවන් වෙන්නේ ඕන තරම් අපිට කරුණු තියෙනවා <clears throat> ඒව අපිට කරන්න බෑ කියන්නේ ඒකට අපි සත්පුරුෂය ආශ්‍රය කරන්නේ ඒකට නෙමෙයි අපි සත්‍ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒකට නෙමෙයි අපි ශ්‍රද්ධාව ඇති කරන්නේ. මේ ඇතියකි සංඥාව ගන්න. ඇතියකි සංඥාව ගත්තට පස්සේ jigටම හටන් කරලා කරලා කරලා කොහොම හරි පොරෙන් කපනමක නියපොත්තෙන් කඩන මට්ටමට අඩු කරගත්තාට පස්සේ <clears throat> මෙන්න මේ ක්‍රියාවලිය සංවිධානාත්මකව එහෙම නැත්නම් බුදුහාමතු පෙන්නපු ඉර දිගේ ප්‍රතිපදා දිගේ ගෙනියන්න නම් ඒ යෝනිසමනස්කාරයේ හිතට සති සම්පජඤ්ඤය හඳුනා දෙන්න ඕනේ. සති සම්පජඤ්ඤයට අවශ්‍ය පරිසරය නම් සකස් වෙනවා. නමුත් ඊට පස්සේ සතිය කියන්නේ මොකද්ද? සම්පජඤ්ඤය මොකද්ද කියන මේ චෛතසික දෙක සුත්තමේ ඥාන වශයෙන් එහෙම නැත්නම් පොතේ දැනුම වශයෙන් දැනගෙන හිටියොත් ඒ කෙනාට භාවනාවේදී එතන එතන ලොකු ප්‍රමෝදයක් පහළ වෙනවා සතුටක් පහළ වෙනවා මේක නේද බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ සංසාර ගමනේදී ඒ ගංගා දිගේ පහළට ගසාගෙන යන වෙනුවට ගංගික ගංගා දිගේ ඉහළට පීනන්න උපක්‍රමයේ වශයෙන් පාවිච්චි කරපු ධර්මතාවය සතිය සම්පජාඤ්ඤ සතියට සීය කියලා කියන සම්පජාඤ්ඤයට නුවණ කියන සිහි නුවණ ඒ නිසා සති සම්පජාඤ්ඤයේ පිටවඳ හැඟීමක් ඇති කෙනාට හරියට ගමනක් යනකොට ඒ ගමන කලින් ගිය ගයිඩ් කෙනෙක් කන ගහගෙන යනකොට ඒ ගයිඩ් හැම හන්දියෙදිම කියලා දෙනවා මේක හැරෙන්න ඕනේ නැති හන්දිය මේක හැරෙන්න ඕනේ හන්දිය. තව මෙච්චරක් ඉස්සරහින් අපිට හන්දියක් හමන එකකින් අපි මෙහෙට හැරෙන්න ඕනේ මෙහෙට හැරෙන්න ඕනේ කියලා එයා ළඟ ඉඳලාකට උදව් කරනවා. එහෙම නැතුව අපි මේ ගමන යන්න ගියොත් අපි හැම හන්දියකම තෙපර බාන. හැම හන්දියෙම මේක දෙයන්න ඕනේ මේක දෙයන්න ඕනේ කියලා සැක කරනවා. ඉතින් මේ සතිය බොහෝ විට ඒ මාර්ගෝපදේශකත්වයක් දෙනවා. අන්නේ මාර්ගෝපදේශකත්වයක් දෙන සතිය ඇති කරන වාතාවරණය තමයි මේ යෝනිසමංස්කාරය කියන්නේ. නුවණින් සලකා බැලීම කියන්නේ. ඒ නිසා මේ ධර්මය මේ භාවනා ප්‍රතිපදාව පඤ්ඤාවත් තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා සරුවත්නාති දේශනා කරනවා මුලේ ඇතියත්තන පමණ. ලුණු මිනිස් කන මිනිසුන්න පමණයි. ඥානයේ ඇතියත්තන පමණයි. ඉතින් ලේසි කාට හරි කියන්න මම මෝඩයි කියලා භාවනා නොකර ඉන්න පුළුවන්. ඒකට 100ට 100ක් අයිතිවාසිකම තියෙනවා. කවදාකවත් බුදු ආමතුරුයිල ඕගොල්ලෝ නැගිටවන්න එන එකක් නෑ. ආබා නැගිටින්න. ඕන තරම් කාලපුතිය ගත්තට කිසියම් ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඥානෙ තියෙන කෙනාට පමණයි. එන සත්‍යය හම්බුෙච්ච කෙනා, බණ අහපු කෙනා, සද්ධාව උලුප්පගත්ත කෙනා, යෝනිසමංස්කාරය ඇති කරගත්ත කෙනාට ඉස්සගිනි ගත්තට වැඩිය ලොකුම ලොකු අවශ්‍යතාවයක් මතුවෙනවා මේ ලද ප්‍රස්තාවේ ලඳු ගානේ ඇවිදින්න නැතුව පෙත දිගේ මාවත දිගේ යන්න මම ලං කරගත යුතු අඩුම කඩුම මොනවද මාර්ගෝපකරණ මොනවද කියලා බලනකොට මේ සති සම්පජඤ්ඤ දෙක පුදුමාකාර දුර පෙනෙන චීන කන්නාඩිය දුරේක්ෂා එහෙම නැත්නම් මේ මාර්ගෝපදේශකෙක් පාඩපත් ඒ විදිහට බලනකොට යෝනිසමංස්කාරයෙන් යුක්තව සතිය දිස බලනකොට සතිය විශේෂ ಗುಣ වර්ගයක් තියෙනවා. ඒ ಗುಣ ධර්ම හඳුනාගෙන නැත්නම් සතියේ තියෙන විශේෂ ලක්ෂණ දැනගෙන ගියොත් යෝගාවචරයට නැත්නම් ධර්මයේ ඊදී ගත කරනට ආනිසංස දෙකක් හම්බෙනවා. එකක් තමයි මේ විදියට බනවන මේ දැනටත් මේ වෙනකොටත් මන් ළඟ මේක තියෙනව නේද කියලා තමයි මේ ලද ස්වර්ණමය අවස්ථාව පිළිබඳ ලොකු මේ දිදි ගැනීමක් ඇති වෙන චිත්ත ශක්තියක් ඇති වෙන අදිෂ්ඨාන ශක්තියක් ඇති වෙන. ඒ වගේම ඒ දැනට තියෙනවා මෙච්චර ඒකට තව මෙච්චරක් කරන්න තියෙනවායි කියලා හිතේම කන්දා වගේ දැකගත්තට පස්සේ ඒ මනුස්සයා ඊට පස්සේ ආය මේ රූප බලන්ඩ, ශබ්ද අහන්ඩ, ගඳ බලන්ඩ, රස බලන්ඩ, පහස ලබන්ඩ, සුඛෝභෝගී වෙන්න එච්චරම දුවන වෙනුවට එව්වා පිළිබඳව මධ්‍යම මට්ටමේ ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන ගමන් ලදලද අවස්ථාවේ අඩු සත්‍ය සම්පූර්ණ කිරීම ප්‍රධාන තැන තියාගන්න ඉඩ තියෙනවා. එනිසා සත්‍ය පිළිබඳ තියෙන මේ විස්තර ටික ජීවිතය හැබැයි වෙනසක් ඇති කරන්න උදව් වෙනවා. හැබැයි මේ කියන ආකාරයට සතිය වරණගෙන හැටි සතිය අර්ථකථන කරන හැටි දැන්ට අවුරුදු 30 40 ඉස්සලා තිබුණේ නැති බවක් මං වගේ මිනිසෙකුට පේයි. පසුගිය අවුරුදු 20 30 ඇතුළත අපි හිතනවට වැඩි ප්‍රමාණයක් පිරිස බෞද්ධ බෞද්ධ දෙකොටසම මේ සත්‍ය පිළිබඳ හොයන්ට පෙළඹිලා තියෙනවා. ඉතින් ඒක හොඳක් හෝ වේවා නරකක් හෝ වේවා ඒ සතිය පිළිබඳ අලුත් අර්ථකතනයි. නැත්තම් පෙර නොදක්ක පැතිවලින් දැක්කලා වැඩියෙන්ම ලියවිලා තියෙන්නේ කනගාටුයි කියන්නේ ඉංග්‍රීසි භාෂාව. සිංහලයේ තියෙන සම්පූර්ණ ත්‍රිපිටකයත් අර්ථකථන සේරම බැලුවොත් තාම තියෙන්නේ සාර රාමු ඇතුලේ තමයි. නමුත් අද තියෙන මේ ජීවිත සංකීර්ණ භාවය අද තියෙන මේ බහුල මානසික ආතතිය. ඒ වගේම දේවල් තුලින් මේ සතිය දිහා බලාලා සතියේ තියෙන මේ විශේෂ ගුණ ලක්ෂණ දකින්න නම් ඒක මේ නැවතත් මම කියන කනගාටු කියන්නේ පිට හැකින් බලන්න ඕනේ. මම යතිම් බලන්න නොපැකිලව නම වශයෙන් සඳහන් කරන්න කැමැති මෑත කාලෙදී ඔය නුවර බෞද්ධ ගාන්ති ප්‍රකාශන සමිතියේ හිටපු ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියපු ඒ සිහිය බලමයිම නැත්තම් power of mindfulness කියන පොතේ හරි පුදුමාකාර ලස්සන විදිහට මේ සතිය නැවත අර්ථකථනයක් දීලා තියෙනවා. ඇත්තටම බලනකොට මහා ලොකු වෙනසක් කරලා නැහැ. ඒ උන්වහන්සේ තාම ගෞරවයෙන් ඒකේ තියෙන ප්‍රායෝගික පැත්ත මතු කරලා දෙනවා. ඒ සමන් මේ ඒක සඳහා විශේෂයෙන් වෙලා නොගැනීම සඳහා කියනවා ඉංග්‍රීසි භාෂාව දන්නේ නැත්තෝ ඒ පොත අරගෙන කියවන්න ඒක එච්චර ගණන් නැති පොතක් බොහෝ පුංචි පොතක්. power of mindfulness කියන එක ඒ ඒ බෞද්ධ ගන්ධ ප්‍රකාශන සමිතියේම CA බලමයි මේ කියලා ඔය 70 ගණන් වල 60 ගණන් වල අච්චු ගැහුවා. නමුත් මට පේනවා මේ සමිතියට මේක මතක නැති වෙලා දැන් දෙවෙනි සැරේට අච්චු ගහලා තියෙනවා සත්‍යමත් භවයේ බලය කියලා සම්පූර්ණ රචන දෙකක්. පරිවර්තන දෙකක් විදිහට පේනවා. නමුත් ඒක සිංහලෙන් ලියවිලා තියෙන එක ඉංග්‍රීසි එක තරම්ම සරල නෑ. නමුත් මම ඒකේ තියෙන පළවෙනි පිටු දෙක විතරක් මෙතනදී සීපත් කරනවා මේ යෝනිසමස්කාරයෙන් සති සම්පජාඤ්ඤයට ආහාර සැපේනවා සති සම්පජාඤ්ඤයෙන් පිරෙනවා කියන තැනදී සතිය වර්ණගන්න ඒ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරන සතිය කියන්නේ Taman ගමනක් යනකොට পায় පැකිලි පිට නොවැටීම සඳහා ගමනේම හිත පැවැත්වීම සඳහා ගමනට එළඹ සිටින ගතිය වගේ කන්තියක් කියනවා දැන් සරුවචනාංශය විස්තර කරලා තියෙන්නේ යනකොට යන බව දන්නවනම් කනකොට කන බව දන්නවනම් නානකොට නාන බව දන්නවනම් ආස්වාස් කරනකොට ආස්වාස් කරන බව දන්නවනම් ප්‍රස්වාස් කරනකොට ප්‍රස්වාස් කරන බව දන්නවනම් වැසිකිලි කරනකොට වැසිකිලි කරන බව දන්නවනම් කැසිකිලි කරනකොට කැසිකිලි කරන බව දන්නවනම් ඒක තමයි සත්‍යය කියන්නේ. ඉතින් ලයිස්ටෝ කොච්චර කියෙව්වත් කලාතුරකින් කෙනෙකුට තමයි මේක අර්ථයක් වැටහෙන්නේ. කොහොමද මේක කරන්නේ? මොකද කරපුවාම වෙන්නේ? මොනවද ඒකේ ආනිසංශ කියලා වැටෙන්නේ බොහොම අමාරුයි. අපි සතිපට්ඨාන සූත්‍රය ඊටාම ගරු කටයුතු සූත්‍රයක් විදිහට කටපාඩම් කරලා කියවනවා. විශේෂ ආනිසංශ ජනක බව දන්නමුත් මේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණ බැඳලා තියෙන මේ සති කියන වචනය මතයි සතිය කියන්නේ සිහියටයි මේ සිහිය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඕම කලාතුරකින් කෙනෙකුට තමයි ඒකට සපේලා උත්තර දෙන්න පුළුවන්. ඒ සපේලා උත්තර දෙන්න ජර්මන් නාමදුරෝ ඥානවත් කාමසු සඳහන් කරන සත්‍ය කියලා කියන්නේ යන ගමනේ පය පැකිලි වැටීම සඳහා පය පැකිලි වැටීම වළක්වීම සඳහා ගමනට එළඹ සිටි සීය. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපේ මේ ආධ්‍යාත්මික ගමන සඳහා උදව් කරන චෛතසික අතර සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව, එතනින් ගියාම අදිමොක්කය, එතනින් ගියාම මානසිකාරය චෛතසික රාශියක් දක්වලා තියෙන සෝබන චෛතසික වශයෙන් පසු කාලීන සංග්‍රහ ග්‍රන්ථවල. ඉතින් මේ සතියත් සෝබන චෛතසික අතර ඔහේ ඉන්න සමාජිකයෙක් පමණයි. කවදාකවත් කවුරක්වත් එකේ තියෙන සුවිශේෂත්වය හඳුනාගෙන නැහැ. ඒ වගේම සතියේ ලකුණක් ඒ ස්වාමීන් වහන්සේ පෙන්වන සතිය කවදාකවත් පැනලා දෙන එකක් නෙවෙයි. කවදාකවත් මේ මට මෙච්චර හැකියාවක් තියෙනවා ඒ නිසා මට අවස්ථාවක් දෙන්න මම කරලා පෙන්නන්නම් කියලා කවදාකවත් නොකින ඉතාම බයලජ්ජා සහිත සමාජශීලී නොවෙන්නා වූ පස්සට පැකිලෙන ගතියක් චරිතයක් තමයි සතිය. ඒ වෙනුවට සද්ධා පැනලා දෙනවා. වීරිය පැනලා දෙනවා. සමාජය පැනලා දෙනවා ප්‍රඥාව පැනලා දෙනවා. මේ පැනලා දෙන කට්ටියත් ඇත්තේ සත්‍ය පැත්තකලා කරබන් නිකන්. කවදාකවත් මේ මට පුළුවන් මට දෙන්න කියලා කියන්නේ නමුත් ඔය ඒ ස්වාමීන් වහන්සේට පස්සේ කියනවා එහෙව් පැනලා උදව් මම කරලා දෙන්නම් කියලා පවතින ශ්‍රද්ධාව උදව් නොකරනවාමත් නෙවෙයි කියලා. වීරියත් උදව් නොකරනවාමත් නෙවෙයි. නමුත් කවදාකවත් ශ්‍රද්ධාව ඇති කරලා දෙන ප්‍රයෝජන හෙට දෙයිද නැද්ද කියලා විශ්වාසයක් ශ්‍රද්ධාව කවදාවත් දෙන්නේ නෑ නෑ නෑ නෑ. ශ්‍රද්ධාව අපිව පාවා දෙනවා. වීරියත් වරක අපිට ආශ්චර්යවත් උදව් උපකාර කරනවා. හැබැයි හෙට කරයිද කියලා විශ්වාසයක් නැහැ. සමාධියත් මේ වැඩේ කරනවා. අපි ආහසේ ගෙනියනවා, පා කරනවා, নানা ප්‍රකාර දප දෙනවා. නමුත් නැති වුණාට පස්සේ අර තිබුණා හා සමාන දුකකටපත් කරනවා. ආය වරෙන් කිව්වට එන්නේ නැහැ. ප්‍රඥාවත් ඒ වගේ අපිට ගොඩක් උදව් කෙරුවට ඒක ඒ විශේෂස සුවිශේෂිත විශේෂ ජවනිකා පෙන්නුවාට ඒක හෙටත් මේක කරයිද කියලා විශ්වාසයක් නැහැ සතිය පමණමයි පටන් ගත්තොත් කවදාකවත් ඒ පුත්ලයා අත නැර දිගටම උදව් කරන එකම චෛතසිකය. නමුත් කවදාකවත් සතිය තමා විසින් ඉදිරිපත් වෙන්නේ. තාමත්ම විශ්වසනීය නැවත නැවතත් ඒ පුදුල අතනාරින ගතියක් තිබුණට මේ සතිය ඉස්සරහින් තියෙන පුද්ගලයේ ස්වයම්බෝ ඥානයේ සතිය ඉස්සරහ තියෙන පුද්ගලයේ කවදාකවත් ලෝකෙ පහළ වෙන්නේ නැහැ. එන්නේ පුද්ගලයාට තමයි බුදු ආමසෝ කියලා කියන්නේ. ඒ නිසා උන්වහන්සේ සඳහන් කරනවා සතියට නිති නිසි අවශ්‍ය ශක්තිය ලබා දීමේ කෘත්‍ය කරන එකම එක කෙනා සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් පමණයි. ඒකේ තරම්ම විප්ලවයක් මේ මානව මනසේ එහෙම නැත්නම් මිනිස්යාගේ පරිණාමයේ නිසා බුදුරජාන් වහන්සේ කරන්නේ අර පැකිලිලා පස්සට වෙලා ඉන්න සමාජශීලී නැති සතියට ගෙනල්ලා කියනවා අනේ සභාපතිකම ගන්න. අරගෙන ළමේ අනික් කට්ටිය පැනලා දෙන කට්ටිය දඟලන කට්ටිය මේගොල්ල කීකරු කරගෙන අනේ මේක කරගෙන යන්න කියලා කිව්වට පස්සේ සතිය අනේ මට නම් බෑ පස්සේ එන්නම් කියලා කියන જાති එකක්. නමුත් බුදුහාමුදුරුවෝ අතින් ඇදගෙන ගිහිල්ලා සතිය මුල් තැන තියන්න ඕනේ සතමයි සතිපට්ඨානේ ඇති කෙරුවේ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා ඒක තේරුම් අරගෙන වැඩ කරන කෙනෙකුට හිත ධෛර්ය කරන්න කොහොම හරි කරලා පින්සෙන්දු වෙලා හරි කමන්නේ සතියට මුල් තැන දුන්නොත් සතිය කවදාකවත් ඒ පුටුවෙන් කවදා බහින්නේ නැහැ කියලා ඊට පස්සේ සතියට නායකත්වය දුන්නොත් කවදාකවත් සතිය ආය ආසනෙන් බහින්නේ නැහැ ඉත්තයාගෙන කබල්ලාය කියලා මුත්තා බලනෝයන් කියලා කතාවක් තියෙනවා අන්න ඒ වගේ තමයි සතියට අපි ඉස්සරහයි තියෙනකන් අපිට ගොඩාක් කැපකිරීම කරන්න වෙනවා අපිට ගොඩාක් රුචි අරුචිකම් පාවා දෙන්න වෙයි. අපිට ගොඩාක් නොහිතපු දේවල් කරන්න වෙයි. කොහොම හරි කළ සතිය ආසනිය දුන්නොත් ඊට පස්සේ මොන්නම වෙහෙසක්වත් වෙන්න ඕනේ නිවන් දැකලා මිසක නතර වෙන්නේ. ඒ නිසා යෝන්සෝ මනස්කාරය ඇති කෙනා මේ සතියේ තියෙන මේ සුවිශේෂී ගුණය දැනගෙන සතිය එහෙම නැත්නම් මේකට තවත් වචනයක් කියනවා මම අර කලින් පාවිච්චි කරපු අප්‍රමාදය. මේ දෙක ඉස්සරහට තිබ්බ දවසේලා මේ පුද්ගලගේ හැබෑ වෙනසක් ඇති පටන් ගන්නකොට මේ වෙනස ඊ타ත්ම තුනි ඇඟට නොදැනෙන තරම්. ඒක වෙහෙස කර දුර්වල වේගයක් තියෙනවා. සතිය ඇති කරාට සද්ධා වගේ මහා ලොකු වෙනස්කම් ජීවිතය ඇති කරන්නේ. වීර්ය ඇති වුණා වගේ මහා ලොකු වෙනස්කම් ඇති කරන හැබැයි අල්ලගත්ත වෙනස කවදාත් අතාරින්නේ නැහැ. මට මතකයි මම මගේ ජීවිතය අවුරුදු 20 27 කාලේ ඔය ධම්මික හඳුර හම්බෙච්ච වෙලාවක ඒ සංජය පුදුමාකාර උත්සාහයක් ගත්තම සද්ධාවන්ට වෙන්න පුළුවන් ඔබට වීර්යය තියෙන්න පුළුවන් සමාධි නම් මට තිබුණෙම නැහැ ප්‍රඥාවක් ඇත්තෙම නැහැ නමුත් මේ එකකටවත් වඩා කරුණාකල පුළුවන් නම් සත්‍ය ඉස්සරහින් තියාගනි තියාගත්තොත් කදාකවත් මේ ගත්ත ප්‍රයත්නේ ජීවිතේට නාස්තියක් නැවෙන්නේ ඒ නිසා දිගටම කරන්න ඉතින් මම හරියට ඒ සංසිට එක වාද කරා මෙහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ බුදුහාමුදුරුවෝ කියන්නේ සද්ධාවන්ත වෙන්න කියලා, වීර්යවන්ත වෙන්න කියලා, සත්‍ය සමාධිය වඩන්න කියලා, ප්‍රඥාව වඩන්න කියලා. සත්‍ය කියන එක අපි අහලවත් නැහැ. ඉතින් කිව්වා කැමති නම් ඉතින් කරලා බලන්න. ඉතින් මේ විදිහට කරලා කරලා කරලා ඒ සතිය ඉස්සරහින් තියාගන්න ජීවිතේ ප්‍රථමම වැදගත්ම දේ බවට පත්කරනද ඒ දීපු ඒ ධෛර්ය නිසා ඒක බොහොම විචිත්‍රව සිද්ධ වුණා. එදා ඉඳලා ඒ ස්වාමීන් වහන්සේ මට විශ්වාසයක් ඇති කළ දුන්නා. සමාධිය වැඩෙන්නේ උච්චාවචකම් ඇතුව කියලා. පරිකුංගක් ඉස්සිලා වැඩ පෙන්නන අනිකන සම්පූර්ණ නැති වෙලා යනවා සුන්නත් දූලි වෙලා යනවා. වෙන විදිහට කියනවා නම් මේ ජීවිතේ අපි අරූප ධාන අටවෙනි ධාන දක්වා අරගෙන ගියා. ජීවිත චිත්ත මරණ මොහොතදී ඒක පවත්වා ගන්න බැරි වුණොත් ඒක අපිට ඊගාවාත්මෙට උදව් කරයිද නැද්ද කියන්න බෑ. නමුත් ජීවිතාර්ථය දක්වම රැකුණොත් නම් අපි දන්නවා ඒකට අදාළ බ්‍රහ්ම ලෝකේ උපදී කියලා. ඒ වුණත් කියනවා බ්‍රහ්ම ලෝකේ කොච්චර දෝ කාලයක් ආවුස විඳලා ඒ සමාධිය වැඩිීමේ ආනිසංස ගෙවිලා ආයෙ මේ ලෝකෙට ආවට පස්සේ පොළවේ වැල් ගැඩවිල්ලක් වෙන්න ඉඩ තියෙනවා කියලා. ආයෙ මුලක ඉඳලා චක්‍ර පටන් ගන්නවා. මෙන්න මේ පාවාදීම සතිය කරන්නේ සතිය මේ ජීවිතේ අපි අතරමඟදී වැටුණොත් ඊගාව ජීවිතේට අත්ලක් වෙනවා. අර වගේ මරණයේදීවත් පාවා දෙන්නේ. ඉතින් මේක මට හරි හයියක් වුණා. කොහොම හරි කමන්නේ. තැම්පත් කරන මුදල් තැම්පත් කරන්න මේ බැංකුවේ. මොකද ඒක දිගටම පොඩි එකක්. අනිත් බැංකුවල තැම්පත් කරොත් බැංකුවත් එක්කම බංකොලොත් වෙන්න ඉඩ තියෙනවා. එම් පහුගිය දවස්වල ඔය ආර්ථික උද්දමනයේදී සිද්ධ වුණේ හොඳ කිලිකාරයන්ගේ ඒ වගේම හොඳ ආර්ථික ඔය රත්තරන් මොලකාරයන්ගේ වැඩ සේරම බිඳුවට බැස්සා. ඒ වගේ තමයි මේ සතියේ කරන ආයෝජනය. ඉතින් ඒක ඇත්තටම කියනවා නම් ඒ පුද්ගලයාගේ පුද්ගලික මතයක් මිස කවදාකවත් හේතු ගන්නන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි හේතු ගත්තොත් එතන ඉඳලා කිසිම වෙනසක් නැහැ. හැබැයිම හැබැයි වෙනසක් වෙන නිසා අපිට අපේ දරුවන්ට දෙන්න තියෙන ලොකුම දායාදේ ඔච්චරයි. අපේ අම්මලාට අප්පලාට දෙන්න තියෙන ලොකුම දායාදේ ඔච්චරයි. අපේ ගුරුවරුන්ට දෙන්න තියෙන ලොකුම දායාදේ ඔච්චරයි. අපේ ඉන්න සංඝයා වහන්සේලාට දෙන්න තියෙන ලොකුම දාය දෝෂය. කිසියම් කෙනෙක් කවදාකවත් මේක උතුම් කරලා කතා කරන බණක්වත් අහන්න ඇහින්නේ නැහැ. කොච්චර දෝ සද්ධාවට බණ කියන. කොච්චර දෝ වීර්ය වඩන්න බණ කියන. කොච්චර දෝ සමාධිය වඩන්න බණ කියනවා ප්‍රඥාව වඩන්න බණ කියනවා කවුරක්වත් දන්නේ මේක එක දිගට නොසලී පවත්තන්න අවශ්‍ය කරන කොඳු ඇට පෙළ හැදෙන්නේ සතිය කියන්නේ මේ සතියත් ඒ විදිහට අතු ඉති වීති වැඩෙන්න මල් හට ගන්න ඵල දරන්න මේ සම්පජාඤ්ඤයත් එක්ක සම්පජාඤ්ඤය කියන්නේ ප්‍රඥාවට කියන තවත් නම සීය නුවණ දෙක අතිනත ගන්න ඕනේ හැබැයි මම සහතික කරන්න සතිය තියෙනවා සම්පජාඤ්ඤය ඉබේම ඇති නූල යනකොට පිටිපස්සෙන් ඉදි කට්ට ඇදෙන්නා වාගේ තමයි සම්පජාඤ්ඤය ගුණා යනකොට පිටිපස්සේ කරත්තය ඇදෙන්නා වාගේ තමයි සති සම්පජඤ්ඤක වැඩ කරන්නේ. ඒ නිසා සම්පජඤ්ඤය ඇති කරන්න විශේෂ මහන්සි වෙන්න ඕන කමක් නැහැ. ඒක කල්යාණ මිත්‍යාගේ ශද්ධර්මයෙන් කෙරෙනවා. අපිට ඕන වෙලා තියෙන්නේ සම්පජඤ්ඤය වැඩෙන්න ඕනේ සති පරිසරේ. මනසේ ඉඩ පහසුකම් ටික සකස් කරලා දෙන එක. ඉතින් ඒකට අපි කියන්නේ සතිපට්ඨානයි. ඇත්තට මේ සතිපට්ඨානයි කියන්නේ සතිඨාන කියන එකම තමයි. ස්ථාන කරත කරනවා කියලා කියන්නේ තහවුරු කරනවා කියන එක. සතිය තහවුරු කරනවා. ප ဋ ාණ කියන එකේ මේ ප්‍රකාශ කියන අතේ සඳහන් කරන ප්‍රකාශ ලෙස තහවුරු කරනවා. සතිපට්ඨානදී අපි කරන්නේ අපේ ජීවිතයේ සියලු වැඩ බහා තබලා එක තැනක වාඩි වෙලා ඇස් දෙකත් වහගෙන ශබ්දත් ඇහෙන්නේ නැතු වෙන්න විවේක වෙලා ගන්ධ රස බලන්නේ නැතුව සතිය පිහිටවීම සඳහාම සමහර පැයක් පැයකමාරක් පූර්ණ කාලිනු එක තහවුරු කරනවා. ඒ මොකද මේ සතිය පටන් ගන්නවා හරීම හිමීට පටන් ගන්නවා. ඒක නිසා උංගාවක් කැප කරන්න. අනේ සතිපට්ඨාන භාවනාව බෞද්ධ භාවනා ක්‍රම අනුව මුදුන් මල් කර. අනේ සතිපට්ඨාන එහෙම එහෙම කරලා ඇති කරගත්තාට පස්සේ අපි ශක්මණේදී ඔක ටිකක් ඝන බහල කරගෙන එදිනදා වැඩ කරන තැන දක්වාම පතුරවා ගත්තොත් අපිට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ සතිය අඛණ්ඩ ධාරාවක් විදිහට පාත්තගෙන යන්න පුළුවන්. අනේ සතිය අඛණ්ඩ වෙච්ච ගමන් මේකට කියනවා අඛණ්ඩ සතිය කියලා සුපතිට්ඨිත සතිය කියලා කියනවා. සති වේපුල්ල බව කියලා කියනවා. වේපුල්ල නම් කියලා කියන්නේ රහත් මාර්ගයට ගියාට පස්සේ. සුපතිට්ඨිත සතිය අඛණ්ඩ සතිය ආවට පස්සේ ඒ සුපතිට්ඨිත භාවයේ මත ප්‍රඥාව පහළ වෙනවා. නැත්තම් සම්පජාඤ්ඤය පහළ වෙනවා. අනේ සම්පජාඤ්ඤය ඔය විදර්ශනා ඥාන එහෙම නැත්නම් ඔය අනිකුත් අභිඥා ඥාන තම තමන්ගේ පෙරගෙන පාරමිතා කරගෙන ආ පාරමිතා ඇතුළත් වෙයි. නිසා යෝගාවචරයාගේ අනුග්‍රහය ලැබිය යුත්තේ යෝගාවචරය මෙහෙවිය යුත්තේ සතිය සඳහා. ඒතර යෝගාවචරයට හම්බෙන ප්‍රතිලාභේ තමයි සම්පජාන. ඒ සති සම්පජාඤ්ඤ දෙකට ආධාර කරන චෛතසිකේ තමයි මානසිකාර්ය. සා යෝනිසමනිකාරම් පරිපූර්ණතෝ සති සම්පජාඤ්ඤම් පරිපූර්ණති කියලා සරුවචන්සේ සඳහන් කරනවා. ඉතින් ඒක නිසා සතිපට්ඨාන කියන්නේ මොකද්ද? කොහොමද සතිය පිහිටවන්නේ කියලා ඒ මේ මම මෙසෙක් කරපු ධර්ම විග්‍රහය ආගෙන හිටියොත් කෙනෙකුට කැමැත්ත පහළ වෙයි. දැනගන්න ඕනකම පහළ වෙයි. මෙච්චර වටිනා කියන සතිය අපි ඇත්තටම අවශ්‍ය තැන අපි දීලා තියනවාද අපි දීලා තියන එක වැඩි කරගන්නේ කොහොමද දීලා නැත්නම් අඳුරන්නේ නැත්නම් කොහොමද සතිය ඇති කරන්නේ කියලා. ඉතින් මං හිතුවා අද විනාඩි කිහිපයක් අරගමු කියලා. මේ සතිචෛතසිකය ක්‍රියාවත් කරන නැත්නම් සතිපට්ඨානේ වඩන යෝගාවචරේකට මේක හඳුන්වා දීමේදී අපි කොහොමද කරන්නේ? ඉතින් මේක සඳහා බුරුමේ ඉන්න කාලේ තමයි මට ගොඩක් ඒ අදාළ තොරතුරු ගොඩක් ලැබුණේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේත් උත්සාහ කළා තිබුණා මම බලනකොට ලොකු ස්වාමීන් වහන්සේත් ඇත්තටම මේ ක්‍රමවේදී ඉගැන්වීම් ක්‍රම සෑහෙන දුරට ලබා ගන්න තියෙන බුරුමෙන්. එනිසා අපි ණය ගැති ඒ බුරුම ස්වාමීන් වහන්සේලාට මේවා අඛණ්ඩව කරගෙන ආපු නිසා ඇත්තටම අපේ මේ ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ පහු කළ ටික කාලයක් යනකම් උතුමාකාර විදියට ගිහි පැවිදි වෙනසක් නැතුව පැවිදි උප ඥාන පරිම වෙනසක් නැතුව රජ්ජුරුවෝයි රටවැසියෝ සේරම උද්දුම තාලෙට සත්‍යපට්ඨානයක් වඩලා තිබුණු බවක් ඒ පරිණ කතා අහනකොට තේරෙනවා ඒටි ඒක කාගේ බලපෑමක් දන්නේ නැහැ විදේශ ආක්‍රමණ බලපෑම නිසා විවිධකාර සංකරගති නිසා මේ සිංහලයාගේ මේ සතිය සතිය කියන ධර්මය ගිලීමත් එක්කම සිංහල ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ අභාග්‍ය සම්පන්න අඳුරකට වැටුණා. ඊට පස්සේ ආගම කියලා කියන්නේ බුද්ධ ධර්මයේ කියලා කියන්නේ බුද්ධ ආගමක් වාටපත් වෙලා ඉතින් ඊට පස්සේ අනිකුත් ආගම් කරඬු කරමින් මේක පිරිහිම් මාර්ගයට වැටෙන්න පටන් අරගත්තා. කිසියම් කිසි කෙනෙක් මේකට හේතුව මේ සති අමතක කිරීමයි සතිපට්ඨාන අමතක කිරීමයි කියලා දැක ගන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නෑ. අපි ආර්ථිකව වැටුණා. අපේ ජීවනයේ සංස්කෘතික ලක්ෂණ වැටුණා. සංඝයා වහන්සේලාගේ කොඳුයට පෙළ කැඩුවා. ඉතින් ඒකට පස්සේ හරීම අභාග්‍ය සම්පන්නයෙකුටපත් වුණා. ජාත්‍රම බුරුම ඉතිහාසය බලනකොටත් බුරුම ඉතිහාසෙත් ඒ ජපන් ජාතීන්ගෙන් එනතම් මහායාන බුද්ධ ආගමෙන් මේ වගේ අතුරු බලපෑම් ඇවිලා සෑහෙන දුරට ඒ ධර්ම පරපුර විදර්ශනා පරපුර දුර්වල වෙච්ච බව පේනස නමුත් කැඩිලා ගිහිල්ලා නැහැ. ඒක නැවතත් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ඒ අත්වේක නැගිටලා හිටනකොට ලංකාවේ 100%ක්ම කැඩලා තිබුණා. කිසිම පුරුකක් තිබිලා නැහැ. අර තිබිච්ච ස්වර්ණමය යුගයෙන් ආපු ඒ මේ පෙකණි වැල. මේක පිළිබඳ හොඳට හදාරපු අපේ ලොකු ස්වාමීන් වහන්සේ විදර්ශනා පරපුර කියලා පොතක් ලියලා තිනවා. ඒකෙදී ස්වාමීන් වහන්සේ තරුණ වයසේදී ලංකාවේ තියෙන සෑම පුස්කොළ පොතක්ම අවුස්සලා බලලා තිනවා නිවන් මාර්ගයේ දක්වා ලියවිච්ච පැරණි ගුරු අත්පොත් තියෙනවා. එකක්වත් අම්බිලා. ඒකයි තිබිලා තියෙනවා චතුරාර්යක භාවනා ටික තිබිලා තියෙනවා. නැත්නම් යම් යම් සමත ක්‍රම අතනින් මෙතනින් කැලි තිබිලා තියෙනවා. ඒව එකතු කරලා ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් මේ ගවේෂණය කරමින් ඉන්නකොට තමයි ඔය බුද්ධ ජයන්ති සංසිද්ධිය වෙලා ලංකා රාජ්‍යය බුරුම කම්මඨානාචාර්ය ස්වාමීන් වහන්සේලා ගෙන්නලා මේ භාවනා ක්‍රම පිළිහිටවන්න කටයුතු කළා තියෙනවා. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ සමති විදර්ශනා භාවනා පොතේ සඳහන් කළා තියෙනවා. බුද්ධ ජයන්ති නමින් නුවමනා බොහෝ පිංකම් කරන අතර ඊටාම සුළු පිරිසක් වුවමනා වූ සත්‍ය පිහිටීමටත් කටයුතු කෙරුවා. ඒ නිසා අපිට බුදුම ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලැබුණා. ඊට පස්සේ අර තිබුණ සංස්කෘතික පදනමේ නැවතත් මේ අපේ බුද්ධ ශාසනයේ ප්‍රධාන කොඳු යට පෙළවෙන්නේ සතියයි කියන එක ඉස්සල්ලාම අඳුනාගත්ත කෙනෙක් විදිහට මට පේනවා ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඒත් එක්කම ඇත්තටම ඒ ඔය ශ්‍රීපාණ චන්දවිමුණ ස්වාමීන් වහන්සේ ඒ වගේ ස්වාමීන් වහන්සලා හතර පහ නමක් ශාසනයේ තියෙන හරපද්ධතිය මේකයි කියන එක ඉද අවබෝධ කරලා තිබුණා. නමුත් ඒ සියලු දෙනා නැති බංගස්ථාන වෙන්න ඒ කාලේ ශාසන වාර්තාකාරී ඇත්තෝ බැට දීලා තිනවා, පහර දීලා තිනවා. මේ බුද්ධහම සංකර කරන්න හදනවා. මේ අමතර විපස්සනාවක් ගෙනල්ලා අපි බුද්ධහගම දන්නේ මේ මොකද්ද මේ ගුරුමකාරින්ගේ පිබ්බීමක් ඇක්ලීමක් ගෙනල්ලා කියලා රණ්ඩු කරලා තියෙනවා. කෙසේ නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වගේ ඇත්තෝ කැලේට රිංගගෙන අවුරුදු 10 15 20 30 මේක සුළු පිළිසකට පැත්තක ඉඳලා උගන්නලා උගන්නලා සතිය යම් ප්‍රමාණයකට විසවසවන්න පුළුවන් මට්ටමට ගෙනලා තියෙනවා. ඉතින් මේ සතිය අද ඉගෙන ගන්නකොට නැත්නම් අද මේ විදියට ඒ නිර්වචන හොඳට කරනකොට අපිට ඒ බුරුම ස්වාමින්වහන්සේලාගේ දැනුම පසු කාලීන ඇති කරපු මේ සංග්‍රහ පොත්වල තියෙන දේවල් ගන්න වෙයි. ඉතින් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා උගන්වනකොට ඒ අටුවාවෙන් නැත්නම් අට කතාවේ තියෙන කරතුරු තරතුරු අරගෙන ඒක මේ භාවනා කරන ආධුනිකයෙකුට උපදේශ පන්තියක් වෙන විදිහට සකස් කරලා දෙනවා. ඒකෙදී කියලා කියනවා සතිය තියෙනකොට තියෙන හිතේ ලකුණ තියෙන බව දැනගන්න තියෙන්නේ අපිලාපන ලක්ෂණා කියලා පාලි පදයක් වෙනවා. අපිලාපනේ කියලා කියන්නේ පොලාපනින පිලාපන කියන පදේ අනික් පැත්ත. පිලාපන කියන්නේ පොලාපනිනවා කියන එක අපිලාපන කියන්නේ පොලාපනින් නැහැ කියන අදහස. පොලාපනිනවා කියන එකෙන් අදහස් කරන්නේ ලබු කබලක් වතුරට දැම්මොත් ලබු කබල පොළවේ මතු වතුර මත පාවෙමින් වතුරේ රැල්ල අනුව පොළාපන පැන ඉන්න අවශ්‍යක කවදාකවත් කිඳා බහින්නේ නැහැ. දැන් කාලේ විදියට කියනවනම් රිජිපෝම් කැල්ලක් දැම්මොත් බෝතල් පොරොප්පයක් දැම්මොත් වතුරට වතුර මත පිට පොළාපන පැන ඉන්න අවශ්‍යක ඒක කිඳා බහින්න පුළුවන් ගතියක් නැහැ. උහුලන් එන රැල්ලට එහෙට පාවෙනවා මෙහෙට පාවෙනවා. මේකට කියනවා පොළාපයින් ලක්. සතියේ තියෙන එක අනිත් පැත්ත. අපිලාපන ලක්ෂණ ගල් කැටයක් වතුර දාපුවාම දාපු තැනම කිඳා බහැලා සම්පූර්ණ ජලකඳ ගෙවලා අඩියට යනකන් නතර කරන්න පුළුවන් జగතේ ඇත්තේ නැහැ. ඒ වගේ තමයි සත්‍යමත් හිත අරමුණකට දැම්මොත් අරමුණ කිඳාබයි. අරමුණ විනිවිදිනවා. කවදාකවත් අරමුණ මතු පිට පැන පැන නලිය නලිය ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට යම් වෙලාවක අරමුණක් අරගෙන අරමුණේ සතිය පිහිටියානම් අපිට දැනෙනවා මේ අරමුණ මුහුණට මුහුණ දාලා හිටිනවා අරමුණට ඇතුළට ඇතුළට ඇතුළට අරගෙන යන ගතියක් තියෙනවා. එහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් දැන් නම් සතිය පිහිටලයි කියලා. ඒ කියන්නේ අරමුණට කිඳා බහින ගතිය. එතකොට මේ කිඳා බහින ගතිය නිසා ඒක කරදෙන කෘත්‍ය තමයි අසම්මෝසාව පහල වෙනවා. සම්මෝසාව නැත්නම් මම මේ ඉන්නේ හිත පිට ගිහිල්ලාද නැද්ද කියලා හරියටම ඉන්න අරමුණට ඒකට කියන්නේ කලකොල භාව නැතුව, අන්දමන්ද භාව නැතුව මගේ හිතේ තියෙන මේකේ කියලා ඒ පුද්ගලයාට අධිමොක්ඛයක් පහළ වෙනවා. නිශ්චිත ගතියක් පහළ මේක නිසා භාවනා උපදෙස් දෙනකොට කියනවා අපි වාඩි වෙලා හොඳට කය තැම්පත් කරගෙන හුස්ම රැල්ල හෝ පිම්බීම හැකිලිම ස්වභාවයෙන් මතුවෙන්න ඇරලා ආස්වාස ප්‍රස්වාස කියන හුස්ම රැල්ල බලනවා නම් ආස්වාස වෙලාවේදී මම ඉන්නේ ආස්වාසයේමයි ප්‍රස්වාසයේ නෙවෙයි හිතවිල්ලක නෙවෙයි සද්දක නෙවෙයි වේදනාවක නෙවෙයි කියලා මේ නිසක භාවයේ පහළ වුණා නම් මම ඉන්නේ ආස්වාසියම ප්‍රසවාසය නෙවෙයි ඊට පස්සේ ප්‍රසවාසය වෙලා දැන දැන් ආස්වාසිය නෙවෙයි ප්‍රසවාසිය මෙන්න මේ නිසක භාවය අර සතිය තහවුරු කරනවා මේක අනිත් පැත්තට දාන්න සතියේ හිටින් නැත්තම් දුවපැන ඇවිදිනවා නම් ඒක තහවුරු කර ගැනීම සඳහා ආස්වාස වෙලාදී ආස්වාස කියලා මෙනෙහි කරා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස කියලා මෙනෙහි කරා. අන්නේ මෙනෙහි කිරීමෙන් අර කැලෙන් එළියට ගත්ත කුළුමීමක් වගේ එහාට මෙහාට දුවන අසංවිධිත උහිත සතිමත් කරලා අර උන්ට යොමු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. නිසා සතිපට්ඨානය උගන්වනකොට යෝගාවචරයේකට භාවනා කරන්න කැමති කෙනෙකුට හොඳට පట్టල වාඩිලා සම්බර කරලා හොඳට ඇඟ ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන ඉබේ පහළ වෙන හුස්ම දිහා බලන්න. එහෙම නැත්නම් හොඳ වැලි තලාවක් අරගෙන සාමාන්‍ය වේගයෙන් ඇවිදින ගමන් ස්වභාවයෙන් කරන මේ වම තැබිල සහ දකුණු තැබිල දිහා බලන්න කියන. ඉතින් මේක කීකරු වුණොත්, ඒ කියන්නේ හිත අතීත අනාගතයට දුවන්නේ නැතුව, එහෙම නැත්නම් කයේ වෙන වේදනාවක් නිසා පෙළෙන්නේ නැතුව, එහෙම නැත්නම් තව කෙනෙක් ගැන හිතන්නේ නැතුව වම දකුණ හෝ ඇතුළෙන් පිටවීම හෝ පේනවනම් මේක තහවුරු කරගන්නයි කියලා කියනවා. කොහොමද තහවුරු කරනවා කියන්නේ පරණ පුස්කොළ පතක් හම්බ වෙච්චාම ඒකේ තියෙන අකුරු කළු පිටිමැද්දාම හොඳට කැපිලා පේනවනේ. කළු පිටිමැද්ද නැත්තම් අකුරු පේන්නේ. එන්නේ කළු පිටිමැදිනා වගේ ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා කියලා නැත්නම් ආස්වාද ප්‍රසවාස වශයෙන් හොඳට සාංශුද්ධියක් ගන්න පුළුවන්ද කියලා බලන්නේ අපි සතිය තහවුරු කරන්නයි. මේ සඳහා විශේෂයෙන් පුරුක් භාවනා කරනදී මේ මෙනෙහි කිරීම කියන මනසිකාරය. යොන්චමංචකාරය වගේ අරමුණේ මේ වැඩ කරන වැඩ කරන දියාකටම හිත යොදන ආස්වාස වෙනලාදී ආස්වාසයේ හිත යොදන ප්‍රසවාස කරන ප්‍රසවාසයේ හිත යොදන වම තිනොට වමට හිත යොදන දකුණු තිනොට දකුණට හිත යොදන මෙහෙම තිබ්බ පළියටම යනවා කියන එක නෙවෙයි මේකේ අදහස් කරන්නේ හිත නන්නත්තායි අසත්‍ය වෙන්න දඟලනවා අපි උළුආතරම් උත්සාහ කරනවා ඒකෙම නරතු කරා ඒක නිකන් පොඩි දරුවෙක් අපි ඉස්ලාම ඉස්කෝලේ කියලා නැත කරාට පස්සේ එයා යාගේ සම වයසේ ළමයි ටිකක් එක්ක ඒ පන්තියේ තියලා අම්මා තාත්තා පෙන්නේ නැතුව ගුරුවරිය හෝ ගුරුවරයා පෙන්වන විදියට ආ මේ අකුරු කියන වෙලාව මේ සින්දු කියන වෙලාව මේ නටන වෙලාව කියලා කාල පරිච්ඡේද වෙන් කරනවා. ඉතින් දරුවා එතෙක්කල් හිටියේ කිසියම් කාල පරිච්ඡේදයක් නැතුව විෂයන් වලට බෙදන්නේ නැතුව සැනසille නටනට. මේ ක්‍රීඩා කාලේ. දැන් මේ ළමයි ඉස්කෝලේ ගියාට පස්සේ උණු විනාඩි 7:35ක් අකුරු ගන්න. විනාඩි 35ක් නාටනවා. විනාඩි 35ක් සින්දු කියනවා. ඒ නානාපක් ක්‍රියාකාරකම් ඔය දෝනනේ. අන්නේම ක්‍රියාකාරකම් යොදන වෙලාව අකුරු ගණන වෙලාවක් ආවොත් ඒ ගුරුවරයා ඉතින් දන්න මේ පුංචි ළමයාගේ මනස දුවනවා කියන එක ගහලා වහලා හදන්න බෑ. ඒ නිසා ඒ ගුරුවරයා කියන්නේ ආ ඔක්කොම ළමයි දිහා බලන්න ඔන්න මං කළු ලෑල්ලිව කරලන්ට රයන්න ලියනවා. රයන්න ලියනවා කියලා කියන්නේ අත දකුණට කරපොන. මම ටයන්න ලියනකොට මම වමට කරපොන. ඔන්න මේක රයන්න. ඔක්කොමලා හරියට හරයන්නේ කියන්නේ කිව්වම ඒ අත්තු පොඩි එවු. අර ගුරුවරයා අඩිකෝතු තිබ්බට පස්සේ රයනට රයනු කියලා කියනවා. ඊටසේ ටයනට තියෙනොට ටයනු කියලා කියනවා. ඊට පස්සේ ආයෙත් උපදෙස් දෙන තුර රයනට අත තියෙනොට රයනු ටයනට අත තියෙනොට ටයනු ආන්නේ විදිහට මානසිකාරය යොදනකොට ඒ දරුවට රූපෙත් දැකලා සද්දෙත් ඇහෙනකොට රයන්නේ හිත රූපේ හිතේ ඇඳෙනවා. ටයන්නේ වෙන් කළා දැක ගන්නවා. මෙන්න මේ විදිහට පුංචි සරල අකුරු දෙකක් අරගෙන මේ ගුරුවරිය කරන්නේ අර සෙල්ලමේ ඉන්න ළමයාගේ හිත එක දිහාට මනස්කාරයට පොදවන. අන්න ඒකදී මේ රයන්නේ රයන්න කියන එක, ටයන්නේ ටයන්න කියන එක පුංචි කාලේ අත්‍යවශ්‍යයි. නම කියලා කතා කරන එක අත්‍යවශ්‍යයි. අනිත් වගේ තමයි භාවනා පටන් ගන්න එක නගේ හිත අන්න අර පුංචි දරුවගේ වගේ අපි වයසට නම් යන්න ඉඩ තියෙනවා. වයසට ගියාට භාවනාවට ළමයි. භාවනාවට ආධුනිකයි. ඒකට කියන්නේ මේ ආදි කම්මිකයි කියලා කියන්නේ භාවනාව. එයාට ඒ පුරුදු කරන මේ ආස්වාසලාදී ආස්වාස කියලා මෙනෙහි කරන ප්‍රසවාසලාදී ප්‍රසවාස කියලා මෙනෙහි කරන. ඉතින් මේකට උඟ දෙනෙක් දොස් කියනවා. අපි දෙකේ පන්ති ළමයිද අපිට මොකටද මෙනෙහි කරන්න අපිට බැරිද මෙනෙහි කරන්න නැතු යන්න. අනේ හොඳයි මෙනෙහි කරන්න නැතු යන්න පුළුවන්. බැරි නම් මේක ලැජ්ජාවට කාරණාවක් කරගන්න එපා. අපි මතක තියාගෙන ඉන්න ඕනම කෙලිකාරයෙක්. මව් භාෂාව ඉගෙන ගන්න ඇඟට නොදැනි නමුත් දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම බබෙක් වුණොත් වැඩි ලේසි. දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට පොඩි දරුවෙක් වගේ ඉගෙන ගත්තොත් දෙවෙනි භාෂාව අල්ලන්න ලේසි. අපි ඒකට පඬිතුකම් කරන්න කිව්ව කරන්න බෑ. බලන්න ඉංග්‍රීසි ඉගෙනනට වැඩිය දෙමළ ඉගෙන ගන්න එක හරි ලේසි. මොකද දෙමළට සලකන්නේ අපි. ඒක නිසා සලකන්නේ නැතුව භාෂාව ඉගෙන ගන්න දෙමළ ටක් ගාලා අල්ලනවා. ඉංග්‍රීසි මහා ලොකු දෙයක්. අපි මේ වැරදුනොත් එහෙම හරි විල්ලච්චයි කියලා ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඒ වගේ සරලව කරන්න නම් අර ලේසි තැනින් පටන් ගන්න. ලේසි තැන පටන් ගන්න අරමුණට හිත මෙනෙහි කරනවනේ ඒ අසම්මෝස භාවය කියලා මේකට යොදලා තියෙන සම්මෝසාවක් නෙමේ ආස්වාසිත ප්‍රස්වාසිත කියලා අන්දමන්දයක් නෑ කලකොලයක් නෑ වේදනාවද සද්දයක්ද හිතවිල්ලද කලකොලයක් වම දකුණු කරනකොට මේ වමමද දකුණද කියලා කලකොල වුණොත් සතිය ඒ කලකොල නැති භාවයේ ලබා ගැනීම සඳහා සක්මන් කරන වෙලාවේදී අහවල් තැනට යන ගතියක් හෝ අහවල් වෙලාවට ඉවර කරන ගතියක් නැහැ. බොහොම ඒ සඳහාමයි ගත කරන්නේ. ඉඳගෙන ආස්වාද ප්‍රසවාස කරනකොට අනිත් දේවල් හිතන්නේ නැහැ. අනිත් දේවල් වලින් හිත අවුල් වෙන්න දෙන තුමේ එක වැඩකට අර පොඩි ළමයා ගෙනිලා අකුරු කියන පන්තියේදී රයන්න උගන්වන්න හදනවා වගේ ආස්වාසිර ප්‍රසවාසී හිත යෙදුවොත් අන්නේ කලකොල භාව නැතිකම ඉස්සල්ලා වැටෙන්නේ යෝගාවචරයට බුදුහාමුදුරන්ට නෙමෙයි. ගුරුවරයාටත් නෙමෙයි. ඒක වැටහෙන්නේ මෙතෙක්කල් මෙහෙම ගොනුවක් තිබුණේ නෑ හිතේ. ඇත්තටම කියනවනම් අපි කොච්චර ශිල්පීය දක්ෂකම් කියන සකස් කරගත්ත ජීවිතයක් ඇති කෙනෙක් වුණත් අපේ ජීවිතයේ සතිය පැත්තෙන් බලනකොට මානසිකාරය පැත්තෙන් බලනකොට අපේ ජීවිතේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. අපි කොයි වෙලාවෙ රූප බලනවද කොයි වෙලාවෙ සද්ධාහනද කොයිලා රස බලනවද ගඳ බලනවද පහස බලනවද කියලා උදේට තීන්දුව කරන්න බෑ. අපි උදේ ලොකු සැලසුම් ඇතුව තමයි දවසට පටන් අරගන්නේ. නමුත් හන්දාව කියලා බලන්න කවදාකවත් රූප බලනවද සද්ධාහනවද ගන්ධ රස පහස කියන එක දුවන්නේ පිස්සු ඇරිච්ච වඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ තමයි අපේ හිත. බුදුහාමර කියලා තියෙන පිස්සු වඳුරෙක්. අන්නේ පිස්සු වඳුරට මේ ආස්වාසයටම හිත ඵලයන් ආස්වාසයෙන් ඵලයන් ප්‍රස්වාසයෙන් ඵලයන් කියන එක යොදවනකොට ඒ මේ පොඩි දරුවෙකුගේ හිතක් වාගේ නන්නතර වෙච්ච හිත සම්මෝසාව අතහැරලා සම්මෝසාවට ආවයි කියලා කියන්නේ ලකූම ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒකදී යෝගාචර හුඟ සතුටු වෙන්න ඕනේ මට අඩු ගානේ ආස්වාසලාදී ආස්වාස බලන්න. ප්‍රස්වාසලාදී ප්‍රස්වාස බලන්න. කොච්චරද කියනවනම් ආස්වාසලාදී ආස්වාසයේ දැකීම නිවන හා සමාන කළා අගේ කරා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාසය දැකීම නිවන හා اگේ කරන්න. මොකද ආස්වාස වෙලාදී ආස්වාසය දන්නවනම් ඒ හිතේ කවදාකවත් රාගයක් නැහැ. ඒ හිතේ කවදාකවත් ද්වේෂිකුත් නැහැ. අන්දමන්ත භාව මොහිකුත් නැහැ. ඊට කලින්ම සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරයේ සීලෙම අතහැරිලා. බුරු කේලං හිස් වචන පරිසවචන අතහැරලා. ඒතර කාය වචී දුස්චර්චත් නැහැ. මනෝ දුස්චර්චත් නැහැ. එනිසා ඉස්සල්ලාම වතාවට අපි සංසාරේ දැන දැන දැක දැක එක චිත්තක්ෂණයක් කෙලස් නැතුව බේර. කොහොමද? ආස්වාස විලාදී ආස්වාසේ දාන. ප්‍රස්වාස විලාදී ප්‍රස්වාසේ දාන. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් Tamanට මනිෂ්ඨානය ගන්න පුළුවන් මට තව එක ආස්වාස ප්‍රස්වාසයක් පුළුවන් මේ ගත්ත පිරිසුදුකමෙන්ම ගෙනියන්න. තව එකක් පුළුවන්. තව එකක් පුළුවන්. කියලා මේක හඳුනා දුන්නාට පස්සේ නම් අපිට අභියෝග ඉදිරිපත් කරගතයි. කඩින් පරීක්ෂණ කරන්න. හඳුන්වා දෙන එකයි අමාරු. මොකද අපි හිතන්නේ මේක මෙච්චර වටින දෙයක් කියලා. අපි හිතන්නේ ඊට වැඩිය දඹදිව ගිහිල්ලා ආවනම් ගොඩක් පිච්චිද. ඊවෙන්ට කර්ණ පිංගමකට සහභාගී වුණා නම් අපි අපේ මරණ ගම්ම රජ සැප ලබන්න පුළුවන්. ලබන ලබන ආත්ම රජ සැප ලබන්න පුළුවන්. මේ ආනාපානිය අධ්‍යා බලලා මේ කෙලස් නැති හිතක මෙච්චරම ගැඹුරක් තියෙනවා කියලා දන්නේ වැඩිම බුදුහාමුදුරෝ මිස පුතත්ජනය නෙවෙයි. එනිසා පුතත්ජනය নানা ආකාර විචිත්‍රතා වලින් අර සරල භාවය අවුල් කරගන්න නිසා ඒ ඇත්තට මේ අසම්මෝසතාවයේ එච්චර වටිනාකමකට තේරෙන්නේ නැහැ. සතිය එච්චර වටිනාකමක් තියෙන. ඒ නිසා අපිට එහෙමීට ඉවසිල්ල ටික ටික ටික ටික පුරුදු කරන යනකොට ඒ දේ මේ කියන සතිය Tamange හිතේ තහවුරු වුණාද, පළපදියම් වුණාද, හරි ගියාද කියලා වැටහෙන ආකාරයක් එනවා. ඒ වැටෙන ආකාරය කියන්නේ විෂයාභිමුඛ භාව පච්චුපට්ඨානා කියලා මට දැන් නම් ආනාපාන හිත හිටියා. ඊගාවට එන ආශ්වාසයත් මට කලකොලයක් නැතුව බලා ගන්න පුළුවන් වෙයි. ඊගාට එන ප්‍රශ්වාසයත් මට බලා ගන්න පුළුවන් වෙයි කියලා Tamanne පුංචි විශ්වාසයක් එන්න පටන් ගන්නවා. අභිමුඛ විෂයට අභිමුඛ ආරමුණට මූණ දැම්මා ඊගා චිත්තක්ෂණෙත් ඒක වෙයි කියලා විශ්වාසයක්. සක්මන් කරන එකට තේරෙනවා මගේ හිත කොච්චර දෝ ඊයට හෙටට දුවනවා. මගේ හිත කොච්චර දෝ රූප බලන සද්ධාහන දුවනවා. මගේ හිත කොච්චර දෝ අනින් ඇත්තම් කෙරේ දුවවට මොකද දැන් නම් වම තිනකොට මම වැටේ. දකුණ තිනකොට දකුණ වෙන්න මට ඊගාවට එන වමත් පුළුවන් වෙයි. ඊගාට එන දකුණක් පුළුවන් වෙයි කියලා. මෙන්න මේක ස්ථාවර වෙන තැනට එනකොට අන්න මෙතෙක් කල් වැටි වැටි ඇවිදපු ළමයා පයක් කොසෝලා තව පයක් තතන තතන වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒක ඉස්සලා ඊගාව තියාගන්න පුළුවන් වෙනවා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා අභිමුඛ විශේෂයට අභිමුඛ අරමුණට හිත දැන් මුණ දාන්න පුරුදුයි. ඉතින් මේක ආපුවාම ඒකට උගාවක් අගේ කරන්න. උගාවක් සමාදම් වෙන්න ඕනේ. මොකද මේ කරන චිත්තක්ෂණයක ඇති වෙන භාවනාවේ කුසලයේ කන්දක් දන් දුන්නත් කරන්න බෑ. ජීවිත කාලය සිල්ලක්වත් කරන්න බෑ. එනිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අවුරුදු 100ක් මේ වගේ සතිය පිහිටවන්නේ නැතුව සමාධිය පිහිටවන්නේ නැතුව භාවනා කරන්නේ නැතුව ජීව කරන ජීවිතයට වඩා මේ වගේ සතිය පිහිටීමේ ගත කරන එක දවස වටිනවා. ඉතින් බුදුහාමරට වෙන කියන්න ක්‍රම නැති නිසායි මේ විදිහට මේ ඉලක්කම් පෙන්න පෙන්න ගණන් පෙන්න පෙන්න කරන්නේ. මොකද ඒ තරම්ම අපි අනෙකුත් මේ චෛසික ධර්ම වලට සද්ධාට, වීර්යයට, සමාධියට, ප්‍රඥාවට තන දුන්නට සත්‍යයට මෙච්චර සලකන්නේ. ඉතින් කවදා හෝ කල්යාණ මිත්‍රෙක් හම්බ වෙලා සද්ධර්මයක් අහලා සද්ධාව ඇති වෙලා යෝනිසමස්කාරය යොදලා මෙන්න මේ විදිහට සතිය පිටවන්න පටන් අරගත්තට පස්සේ ගාක් වෙලාට යෝගාවචරය මන්දෝත්සාහී වෙන තරමට මේ වැඩේ හිමීට යන්නේ. වේගෙ වෙන්නේ නැහැ. නමුත් ඒ වේ පටන් ගන්න පටන් ගන්නම ජීවිතයකට නෙවෙයි මුළු සංසාරෙටම ඇති වෙන වෙනසක් වෙනවා. ආන්නේ විදිහට මේ විශේෂයට අභිමුඛ වෙනකොට මම දැන් කරන්නේ වම දකුණේ වම දකුණට මට දැන් කරන්න පුළුවන්. මම දැන් බලන්නේ ආසස් ප්‍රසස් ආසස් ඒකෝ දාන්න පුළුවන් වෙයි කියලා එනකොට ඒ එන චිත්ත ශක්තිය ඒ අධිෂ්ඨාන ශක්තිය නිසා ඒ යෝගාවචරයට ආරක්ෂාවක් වැටේ. මගේ හිත දැන් අතීත අනාගතේ යන්නේ නැහැ. මගේ හිත දැන් අරමුණටම හිටි. මගේ හිත වෙන කෙනෙක් යහා යන්නෙත් නැහැ. මගේ ළඟම හිටි. මගේ හිත වෙන තැනකට යන්නෙත් නැහැ. මෙතනම හිටි කියලා මම දැන් මෙතන ආශ්වාස මම දැන් මෙතන ප්‍රශ්වාස කරනවා කියලා. මේ ඇති වෙන ආරක්ෂාව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන පදයට අනුව බලනකොට දන් දීලා හම්බ වෙන පිණින් හම්බ වෙන ආරක්ෂාවට වැඩිය හාත්පසින්ම වෙනස්. සීලයක් රැකලා ඇති වෙන හිතේ ආරස්සාවටදී හාත්පසින්ම වෙනස් මේක භාවනාමය ආරස්සාවක් කියන්නේ. නිසා තමන්ට තමන් ආදරේ ඉනවා. තමන්ට තමන් කරුණාවක් තියෙනවනම් තමන්ට තරම් අධි කුසලයට කැමැත්තක් තියෙනවනම් අඩු ගානේ දවසකට එක හුස්මක් මේක ආස්වාද මේක ප්‍රසවාසි කියලා ගත්තොත් හැබෑ වෙනසක්. මම අර කලින් දවසක කිව්වා වගේ මේ උපාසක ඇත්තෝ දාන දෙන්න කට්ටිය හෙට මේ වගේ වැඩ නැත්තම් උඩට යනවා 12ට විතර. ගිහලා උඟ වෙලාවට මයිත් එක කතා කරනවා. එකහමාර වෙනකන් සාමාන්‍ය දායකයන් වෙනුවෙන් මමත් කාලේ වෙන් කරලා තියෙනවා. ඉතින් ආපුවම උඟ වෙලාවට ඇත්තෝ යොමු කරනවා දැන් ඇත්තෝ දාන දීලා මොකටද උඩට ආවේ කියලා. එහෙම හොඳ නෑ ගෙදරට ආපනසෙන් ඇයි ආවේ කියලා අහන්න මම එහෙම නෙවෙයි කියන්නේ. මේ උඩට එන එකේ මොකක් හරි අවශ්‍යතාවයක් තිබුණාද මොකද්ද කෙරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම මේ කුටි බලන් ආවගෙන ආයෙන හොයේම බලන්න යන්නේ කියලා මම කමරේට යනවා කවුරු හරි කිව්වොත් එව නෑ නෑ ස්වාමීන් අපි භාවනා ගැනීම කතා කරමු කියලා ඉතින් මම බොහොම උනන්දු වෙලා ආපහුම හොඳයි කවුද මේකේ භාවනා කරන්න කිව්වොත් ඉතින් ඔක්කොමලා පිටිපස්ස බලන්න එක්කෙනෙක්වත් මම කෙරුවා කියලා අත උසන්නේ නැහැ ඒක ඉතින් දායකයන්ගේ ස්වභාවය පිරිමියත් උනම් කොහොමඩක්වත් අත උසන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් පාසකම්මාට අයිනක ඔයා කියන්නේ ඔයා කියන්නේ ඉතින් කවුරු හරි උපාසකම්ම කෙනෙක් ඉතින් කියනවා අපි නම් සාංශ භාවනා කරලා තියෙනවා. ඒකේ කියන්නේ හරි ලැජ්ජාවයි. ඉතින් කොහොම හරි ඒ කතා කරන කෙනෙකුට අවශ්‍යලා ගත්තොත් කොහොමද භාවනා කරන්නේ? ඉතින් බොහෝම අමාරුවෙන් තමයි ඒ කෙනා කතා කරලා කියන්නේ මම මේම භාවනාවක් කරලා තියෙනවා. ඉතින් මම කරන්න හදන්නේ මේ මේ වෙනකොට හරි පීවරක් ඒ තිබ්බේ කරන පුළුවන් තරම් උනන්දු කරවලා කතා කරනකොට එක උපාසකම්ම කෙනෙක් එක දවසක මට කිව්වා ස්වාමීන් වහන්සේ අපි ඇත්තටම ඔබ වහන්සලා කියන විදිහට මේ වගේ සංවිධානාත්මකව භාවනා කරන්නේ. හැබැයි පොයේ දවසට පන්සලට ගියාම අපි ඉතින් ඉඳගෙන ඉඳ උත්සාහ කරන ඉන්න බෑ කොහොම හරි කරනවා. ඉතින් මං කෝ පාදගම දැන් අනිත් ඔක්කොම කතා නොකරනවායි ඔය ටිකවත් කරපු ඉන්නනේ දැන් ඕවත් කතා කරන්නේ. ඒ නිසා හොඳට ඒ තමන් කරපු ටික කියන්නේ. අනේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මම ඉච්චර භාවනා කරන එක දවසක් බණ කියනකොට හාමුදුර කෙනෙක් කිව්වලු මලක් කිඹින තරම් හරි කමන්නේ ආස්වාසයක් සතියෙන් ගන්නයි කියලා දවසකට සැරේ. ඉතින් මට ඉතින් කොච්චර ලස්සනට මේක මේ අම්මගේ කටින් එළියට ආවද කියලා. මලක් කිමින තරම් හරි කමන්නේ දවසකට එක හුස්මක් සතියෙන් ගන්න ඒගොල්ලෝ වැඩි බැරි නම්. ඉතින් ඒකට කාටවත් බෑ කියන්න බෑ. අපි සාමාන්‍යයෙන් මලක් දැක්වම මලක් බලලා ඉබිනවා. මේ තරම්වත් දවසකට සතිය පිටවන්න උත්සාහ කළොත් ඒ එක හුස්ම වෙනකොට දෙකක් කරන්න පුළුවන් කියලා අපිට අදිෂ්ඨානයක් ගන්න පුළුවන්. එක හුස්මක් ආස්වාද ප්‍රසවාසයෙන් ගත්තොත් අනේ හුස්ම දෙකක් තුනක් හතරක් පහක් කියලා. අපි මහා කළු ගලකට කුළු ගෙඩියෙන් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගහන ගිහිලා කවදා හෝ කළු ගල එක සැරේ පැලුනොත් අපිට ලොකු හයියක් එනවා. ඊට පස්සේ පලන එක ලේසි. මෙන්න මේක ඇති කරන්න නම් අපි හිතා ගන්න ඕනේ. යම් වෙලාවක අරමුණට මූණට මූණ දාලා හිටියානම් Tamanට විශ්වාසයක් ඇති වෙනවා මට ඊගාවට එන හුස්මත් බලන්න පුළුවන්. ඊගාවට හුස්මත් බලන්න පුළුවන් කියලා. ආන්නේ විශ්වාසය ඇති කරනකන් මේ සතිය අපි එලවන්න ඕනේ. ඊට පස්සේ සතිය විශ්ීම ගෙනියන. එතකොට Tamanට තේරෙනවා මෙන්න මේ චිත්තක්ෂණ தત્ත්වය මෙන්න මේ චිත්ත தત્ත්වයේ ඉන්නකන් හිත කෙලෙසිලා නැහැ. තම නිවන් දැකලත් නැහැ, දිබ්බ ජක්කුත් නැහැ, දිබ්බ සෝතත් නැහැ, අහසින් යන්නත් බෑ, වතුර එවිදින්නත් බෑ, මොකක්වත් නැහැ. හැබැයි හිත කෙලසිලා නැහැ කියලා. මේක තමයි කියන්නේ තදංග නිබ්බුති කියලා තමයි අටුවාචාර්යව සඳහන් එතන එතන තියෙන නිවනක් වගේ කියලා කියනවා මේ. මේකේ ಗುಣ වෙන්නේ නැත්තේ මේක දේරෙන්නේ නැත්තේ මේක ගැම්ම කන්නේ නැත්තේ මේ චිත්තක්ෂණ මැදි වෙලා තියෙන කෙලෙස් අතරමැද නිසා. ප්‍රමාද කෙලෙස් මැදයි මේ අප්‍රමාද කෙලෙස් චිත්තක්ෂණයක් එන්නේ නිසා අප්‍රමාද කෙලෙස් චිත්තක්ෂණයට පෙනී හිටින්න බෑ. ඒ නිසා යෝගාවචරය කරන්නේ මොකද්ද? මේ අප්‍රමාද චිත්තක්ෂණය දිගට පවත්වන්න උත්සාහ කරනවා. එතකොට මේකේ කස කැවිල්ලක් එනවා. ගැම්මක් එනවා. ඒක උංගක් වෙනස් ධර්මතාවයක්. එක චිත්තක්ෂණික සතිය පිහිටුවට වැඩි එක මලක් කිමින තරම් එක හුස්මකට සතිය පිහිටුවට වැඩි. හුස්ම දෙලි 10ක් සතිය පිහිටෙව්. චිත්ත ප්‍රදායක සතිය පිහිටෙව්. විනාඩි 10ක් සතිය පිහිටෙව් ලොකු වෙනසක් කරනවා. බුරුම ස්වාමීන් වහන්සේ ওই සතිපට්ඨාන උගන්වනට හැමදාම ගණන් ක්‍රමයක් කියලා දෙනවා. බුරුම පන්සිවාන. උන්වහන්සේ කියනවා අපි බුරුමෙට ගිහිල්ලා සීල් අරගෙන ඉතින් පරියන්කෙක් ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා කියව නැත්තම් මෙහි ඇවිල්ලා භාවනාවට වාඩි වෙලා පරියන්කේ නැත්තම් කෙනෙක් අහම්බෙන් හරි කමන්නේ ගහක් අට වාඩිලා විවේකී වෙන් කරගත්තයි කියන. වෙන් කරගෙන ඉන්න වෙලාවේ දන්නවා හිත කොච්චර දෝ හිතවිලි එනවා බේරන්න බෑ. බනානා ප්‍රකාර ශබ්ද ඇවිල්ලා මේක හලහප්පනවා බේරන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ ඇඟ රිදෙනවා, කය රිදෙනවා, වේදනාව එනවා. ඒ වෙකින් එක්කෙනෙකුට නෙවෙයි හැම කෙනාගේම හැටි. නමුත් ආධුනිකයා හිතන්නේ මේක මට විතරයි කියලා. එහෙම නෑ. කාටත් උවම තමයි. මොකද එහෙම ඉන්න වෙලාවේදී ඒ පුද්ගලයා හිතාගත්තොත් මේ මේ වේදනක් කියනවා තමයි, ශබ්දක් කියනවා තමයි, හිතවිලිත් කියනවා තමයි. අඩු ගානවම එක තප්පරයකට එක හුස්මක් මෙනෙහි කරනවා. ආස්වාසි කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ආයෙ හිත කඩලා. කඩලා ගිලියොල ආයෙ ඊට පස්සේ ආයෙ සැරයක් එක සැරයක් ප්‍රස්වාසි කියලා මෙනෙහි කරනවා. කොහොමම කර කර අපි කිව්වොත් තප්පරයට එක ගාණි හරි මෙනෙහි කරගෙන තප්පර පහක් භාවනා කරොත් චිත්තක්ෂණ පහක් ගොඩ දාගත්තා වෙනවා. තන්නි ක්‍රම කෙලෙස් වල ගිලිලා තන්නි ක්‍රම ප්‍රමාදි වැටලා තියුණ මේ චිත්තසංතානේ චිත්තක්ෂණ පහක් කොට දැම්මා වෙනවා. මේ පුද්ගලයා තප්පර 10ක් 15ක් 20ක් විනාඩියක් භාවනා කරොත් අර රේට් එකටම තප්පර 60ක් තුල 60 වාරයක් චිත්තක්ෂණ 60ක් කොට දාගත්තා. විනාඩි 5ක් භාවනා කළොත් චිත්තක්ෂණ 300ක් කොට දාගත්තා වෙනවා. මේක කවදාකවත් හිතන්න එපා අපේ ප්‍රේමණීය අම්මා තාත්තා අපි වෙනින් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපේ ප්‍රියන්ත ප්‍රියමනාපෝ දරුවන්ට අපිට කරලා දෙන්න පුළුවන්. කොටිම්ම කියනවනම් පින්වත්ටි සරුවච්චන් වහන්සේටවත් බෑ ඕක අපි වෙනුවෙන් කරන්න. සරුවච්චනාංශය කියලා තිබුණා මට උඹලා වෙනුවෙන් මේක කරන්න බෑ මට මේකේ වටිනාකම කියලා දෙන්න පුළුවන්. පුළුවන් නම් පුළුවන්කමක් තිබුණා නම් අර කිරි කටි කිරි කටේ කිරි සුවඳත් යන්න ඉස්සලා ආන්න ගහන ගියේ රාහුල කුමාරයා. බුදුහාමුදුරුවෝ පොවයිනේ සතියේ බුදුහාමුදුරන් කියනනේ ටොන් ගණන් බැරල් ගණන් සතිය. රාහුල කුමාරයා ගාව නැති එකේ අවුරුදු 10 15ක් රාහුල කුමාරයා තනියම තටමැව්වා. හත් අවුරුදු ගිහලා අවුරුදු 21 වෙනකන් බුදුහාමුදුර කිරේ බණ කියපු එක විතරයි. මොකද රාහුල කුමාරයා තමන්ගේ ඖරස පුත්‍රයා වුණාට ඒ වගේම තමන්ගේ ශාසනය පැවිදි වෙච්ච එක්කන වුණාට බුදුහාමුදුරන්ට අනුකම්පාව තිබුණාට සතිය නම් දෙන්න බෑ පින්වත්. ඒ වෙනුවට දෙන්න පුළුවන් බණ ටිකක් කියන එක විතරයි. මේක කෙරුවොත් හොඳයි කියන එක විතරයි. නමුත් සාවල කුමාරට සිද්ධුණා රාහුල කුමාරගේ සතිය තනියම පිටව ගන්න. සුද්ධෝදන රජුරවන්න දෙන්න ඕන එකම හොඳටම තිබුණා සිද්ධාපේ ගෞතම සාරුවචාන්ස බෑ. ඒකට වෙනම සුද්ධෝදන රජුර තමන්ගේ සතිය පිටව ගන්න. යසෝදරාව පුරාණ සෞතිකාව දෙන්න ඕනකම තියෙන්න ඇති. ඒක කරන්න දෙයක් ඒක නිසා අපි මේ වැඩේදී අසරණයි. අපි මේ වැඩේ අනාතයි. අපි මොන පිංකම් කරලා තිබ්බත් මේක නැත්තම් සුනාමියට අහුණා වගේ තමයි මරණ මොහොතේ. පොඩිම ජීවත් වෙන නැත්නම් හිතනවා අපි සුනාමියට යන්නේ මුහුදු වෙරළේ ඉන්නේ නැති වෙන්නේ ඉඳලා. නමුත් මරණ මොහොත සුනාමියක් තමයි කාටත්. නොසැලෙන යට නොවන හවුවරණක් තියෙනවා නම් තියෙන්නේ මේ ආනාපානිය හෝ සතිය පුරුදු කරලා. මේක ලස්සනට බුදුහාමුදුරුවෝ කියනවා රාහුල පුංචි හාමුදුරුවන්ට අනේ පුංචි හාමුදුරුවනේ මේ ජීවත් වෙන කාලේ මතුවෙන මතුවෙන ආස්වාසේ ප්‍රස්වාසේ දිහා බලලා ආස්වාස ප්‍රස්වාසේ තියෙනා වූ මේ 11 ආකාරය දැකගත්තොත් පණ තියෙන වෙලාවේදී ඔබ වහන්සේ මරණ වෙලාවේදී පිට වෙන හුස්මත් සතියෙන් යුක්තව තමයි ගත වෙන්නේ කියලා කලකොල වෙන්නේ නැහැ. අන්දමන්ද වෙන්නේ නැහැ. සීයෙන් යුක්තව මරණ මොහොතක් ගත කරන්න පුළුවන්. චරිමක පස්වාසපි ජානිතෝව නිරුද්ධාන්ති කියලා කියනවා. මේ මොකක්වත් නැතුව පිංකම් කරවිදලා මරණ මොහොතදී අපිට මොනවා වෙයි කියලා හිතේ. පිංකම් කරනවට නම් තව එක පැත්තකින් ගන්න පව්කම් කරලා ඉලියෝ අහන්නම දෙයක් නැහැ. පිංකම් කළත් මේ සතිය පිටව නැත්තම් ආනාපාන පිළිබඳ නොදැන ඉන්නවනම් මරණ චිත්තක්ෂණයේදී සුනාමියක් තමයි. ඒ නිසා අපි හොඳටම දන්න මරණ මරණ මරණ මරණවාමයි කියන. ඒක පිළිබඳව කාටවත් අතක් කුසල නැහැ නේ මම මැරෙන්නේ නැහැ කියන්නේ බෑ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ හුස්ම මැරෙන මොහොතේ ඇති වෙන අවසාන හුස්ම බාටපත් කරන්න එපා. ඊට කල්ැතුව ටිකක් මේක පුරුදු කරලා. එනකොට කොහොමද? යනකොට කොහොමද? දිග හුස්ම කොහොමද? කොට හුස්ම කොහොමද? සද්ද මැද තියෙන හුස්ම කොහොමද? සද්ද නැති වෙලාවේ කොහොමද? හිතවිලි තියෙති කොහොමද? හිතවිලි නැති වෙන කොහොමද? ප්‍රිය අවස්ථාවේ කොහොමද? අප්‍රිය අවස්ථාවේ කොහොමද කියලා මේ හුස්මේ තියෙන අලගිය මුලකේ සේරම දැක ගත්තොත් එකක් කිය හැකියි මේ හුස්ම මැරෙනකන් අපිව අමතක කරන්නේ නැති බව සත්තනම් ආනාපාන සතිය බෝ කරපගත්ත කෙනාට මොන්නම අමලියක් කරදරයක් දුකක් ආවත් අර වඩලරද සතිය දාලා යන්නේ. හිලක් නැගින කෙනාට ඉනිමඟක් වගේ මේ හැරමිටියක් වගේ උදව් කරනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ සතිය පිහිටවන්න බෑ හොඳටම වයසට ගියාට පස්සේ. සතිය පිහිටවන්න බෑ දුකක් හැදී මේ ලෙඩක් හැදලා වේදනාවක් පහළ වුණාට පස්සේ. සතිය පිහිටවන්න බෑ මර ඇඳි. නිසා සතිය පිහිටවන්න ඕනේ භද්‍ර යෞවන වයසේ කලු කෙස්ටිටි ජීවිතේ පටම යානමේදී පුරුදු කළොත් ජීවිතේ යාම තුමන්ටම උදව් කරනවා. මැද වයසේදී පුරුදු කළොත් යාම දෙකකට උදව් කරනවා. බැරිම නම් දැන් මේ ගොඩ දෙනෙක් ඔක්කොම දැයිති මරණට කිට්ටු වෙච්ච කට්ටිය තමයි ඉන්නේ භාවනා කරන්නේ. ඇවිල්ලා ඉතින් තටමනවා බුදු අම්මේ නම් බෑ කොන්දේ අමාරුයි ආතරයිටිස් භාපකක්කමයි දීවැඩියාවයි ඒත් කමක් නැ ලබන ආත්ම ජීවත් අඩු ගන්න පිහිට වෙයි හත් අවුරුදු වයසේදීම සතිය පිහිටව ගන්නවත් අදිෂ්ඨාන කරා. ඒක නෙවෙයි වැදගත්ම දේ. මේකට ගෙවල් වල ගිහිල්ලා සක්මන් කරනවා දකින මේගොල්ලන්ගේ දරුවෝ පොඩි වයසේදීම පුරුදු වෙනවා. නිස්සද්දව අපේ අම්මලා තාත්තලා ඉඳගෙන භාවනා කරනවා කියන එක පොඩි දරුවෝ පුරුදු කෙරුවොත් අපිටම ඊගාවාත්මෙදී හම්බ වෙනා වගේ අපේ දෙවෙනි પરම්පරාවට අපි මොකද්ද ආදර්ශයක් ගෙවල් වල පිහිටුවා. දැන් මොකද කරන්නේ? කුන්නු හරව වල්පල් සේරම තියෙන ටෙලිවිෂන් එක විලිලැජ් ජනතෝ පවුලේ ඔක්කොම කටත් අරගෙන බලන්නේ. පත්තරවල තියෙන හරුප නැත්තම් බත් කෑවේ නැතුව කමන්නේ පත්තරේ නම් බලන්න. ප්‍රවෘත්ති ඇහුවේ නැත්තම් නිින්ද යන්නේ. ඒකල කියනවා දරුවෝ නරක වෙනවා. ඒකල කියනවා මේ පත්‍රකාරෝ කිසි විදිහංගයක් නැතුව නරක දේවල් පෙන්වනවා. ටෙලිවිෂන් එකේ කිසිම බයලජ්‍ය දෙක නැහැ. රේඩියෝ එකේ කිය යුතු දේ නොකිය යුතු දේ කියලා. ඇයි හත් වලාමේ උකට ස්විච් එකක් තියෙනවනේ ඕෆ් කරලා දාන්න කියලා කියේ. පත්‍ර හාලිනු දිනිකන් ඉන්න කියලා කියේ. ගන්නට. නමුත් ඒව ඇරගෙන ඇවිල්ලා කතරුට බයි. ඉතින් මේක අපි මේක කරන තාක්කල් අපේ දරුවන්ට දෙන ආදර්ශයට වැඩිය අපි මේවා නොකර සිටිනා පමණක් විතර නෙවෙයි ඉඳගෙන වාඩි වෙලා බාහිර රීත යන්න දෙන්නේ නැතුව ඇතුළේ ආස්වාසයට හිතනවා ප්‍රසආසයට යොදනවා කිව්වාම මෙන්න මේ විප්ලවීය මානසිකාට තමයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. ඉතින් කාට හරි හිතෙනවද මේක අපිට කරන්න බෑ කියලා. අහවල දෙයක් නැති නිසා මොකක්වත් නැහැ. සත්‍ය පිළිබඳ හොඳට හොයලා බැලුවොත් දෙවැන්නේගේ සහයෝගයක් අපිට අවශ්‍ය නැහැ සියලු දේම තියෙනවා නමුත් අපි මේ අගයන් ආඩම්බරයන් වල පොඩි වෙනස්කම් වගේක් තියෙනවා ඒක හදාගන්න. ඒක හදාගෙන යම් වෙලාවක අපිට පිලාපන ලක්ෂණේ වෙනුවට අපිලාපන ලක්ෂණ කිඳා බයින සහිත සතියක් ඇති කරගෙන අරමුණකට දන්න අරමුණකට මධ්‍යස්ථ උදාසීන අරමුණට හිත යොදාගෙන ඒක පිළිබඳව සහතිකයක් ගන්න අතරම මට ඊගාවට එන හුස්මක් බලන්න පුළුවන් ඊගාට වම දකුණක් බලන්න පුළුවන් තරමට ගියොත් මේ ලැබෙන ආරක්ෂාව අපි කියන්නේ ධර්ම ආරක්ෂාව. ඒ නිසා අපි ඥා දානීය කියන ධර්මය ආරක්ෂා කළොත් දානීයට හා සාපේක්ෂව ආනිසංස ලැබේ. අපි සීල ශික්ෂාව ආරක්ෂා කළොත් සීලයට හා සමාන ආනිසංස ලැබේ. අපි සමාධි ශික්ෂාව ආරක්ෂා කළොත් සමාධියට ආනිසංස ලැබේ. ප්‍රඥා ශික්ෂාව විදර්ශනාව කළොත් ඒ හා සමාන ආනිසංස ලැබේ. කවදාකවත් හිතන්න එපා දාන ශික්ෂා දානීය කරලා විපස්සනා ශික්ෂාවෙන් ලැබෙන ආරක්ෂාව ලැබෙයි කියලා. සීල ශික්ෂාව රැකලා සමාධි ප්‍රඥා ශික්ෂා ආරක්ෂාව ලැබෙයි කියලා. මේවා එකට එක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි කවදාහරි දානෙත් වඩ දීලා සීලෙත් වඩලා සමාධි ප්‍රඥා කරලා මේ තෙන්ද ගියාට පස්සේ තමයි තියෙන්නේ අපි ඇත්තටම ගිය ආත්මවලව මේ ආත්මේ දාන දීපේක ඇත්තද නැත්තද කියලා පරීක්ෂා කරන්න පුළුවන් ඉන්නේ සත්‍ය පිහිට වෙලා සාර්ථක වෙච්ච වෙලාවට. ඉතින් සරුවච්චන් වහන්සේ දෙන මේ වටිනා සතිය මේ විදිහට පෙරට සබා ගැනීමේදී වැඩියෙන්ම ආසන්න කාරණා වශයෙන් උදව් කරන්නේ මොකද්ද කියන එක පහන අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියලා සතිය ඇති කිරීම සඳහා වරද්ද වරද්ද ගන්න ප්‍රයත්නයමයි සතියට පිට වෙන්නේ. පෙරපින් කරපුවා නෙවෙයි. දියණාංශයේගේ ආශිර්වාදිකුත් නෙවෙයි. ප්‍රාර්ථනා කරලත් බෑ වැටි වැටි වැටි වැටි වරන්. එනිසා සතිය හරියගේ නැතත් ගන්න උත්සාහය පවා Taman කෙරේ කරන්න පුළුවන් ලොකුම කරුණාවක් මෛත්‍රියක් කරනවා. ඒක නිසා අපි ඒ යෝනිසමංස්කාරයෙන් ඉඳගෙන මේ සතියට ගිහිලා සතිය ලාවට හරි කමන යාන්තමට හරි කමන අඩුම ගානේ පරියන්කේදී හරි නැත්නම් පරියන්කේ සක්මන දෙකේදීවත් නැත්නම් පුළුවන් නම් එදිනදා වැඩවලත් කරන්න පටන් ගත්තොත් ඒ යෝගාවචරයා මේ සතිය වැඩිම සඳහා යම් ආකාරයකට කාලසටහනක් දිචරයක් කරනව කරන්න ගියොත් ඒ පුද්ගලයාට සම්පජඤ්ඤේ පහළ වීම එහෙම නැත්නම් මේ නුවණ පහළ වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක කියන්නේ සතිය අවශ්‍ය පිටිය සකස් කරලා දෙනවා. ඒ සකස් කළ පිටිය තමයි ඒ විවේකයේ තමයි ඒ සාමයේ තුල තමයි සම්පජාඤ්ඤ වැඩේ. ඒ නිසා සම්පජාඤ්ඤය කියලා කියන්නේ ඤ කියන ප්‍රත්‍යයෙන් නැත්නම් ඥානි කියන ප්‍රත්‍යයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒකට මේ සං කියන උපසර්ගය එකතු කරුවට පස්සේ මේ සං කියන උපසර්ගයට පදාර්ථ තුනක් අටුවාචාන් වහන්සලා දෙනවා. ඒක තමයි මම හිතන උදව් වෙයි කියලා. ඒක නිසා මට හිතනවා මතක් කරන්න කියලා. සං කියලා කියන්නේ කොච්චර ලේස මාත්‍රේ පටන් අරගත්තත් සම්පූර්ණ කරන ගතියක් මේ සම්පජානිය. පටන් ගන්නකොට ඉතාම බින්දිත්යි කොඩිත්යි යන්තම් පටන් ගන්නවා. නමුත් ඒක කරගෙන කරගෙන කරගෙන යනකොට මේ අගුවයින තිබ්බ කලයකට වහලින් වැටෙන වතුර කඳුල කඳුල කඳුල කඳුල එකතු වෙලා වතුර කලේ පිරෙන්න වගේ මේ සම්පජාඤ්ඤේ කවදා හෝ සම්පූර්ණත්වයටපත් වෙනවා. දෙක මේ සම්පූර්ණත්වයටපත් වීමට දෙවන්නේක් නැහැ ස්වයම්භූවම සිද්ධ වෙනවා. දැනට ඕනට වැඩිය කිසිම පිටිම දෙයක් අවශ්‍ය කරන. ඒ නිසා ඇතුළතින්ම සිද්ධ වෙනවා. තුන ඍජුවමයි සිද්ධ වෙන්නේ ප්‍රාර්ථනා කළ පමණින්වත් අනුන්ගේ මල්ලෙන් මේකට දාලවත් නෙමෙයි. කරන කරන ප්‍රදේශයට සාපේක්ෂව සිද්ධ වෙනවා. ඒ නිසා යෝගාවචරය එන්නේ එන්නේ මිනිහෙක් වෙන්න පටන් ගන්නවා. අවස්ථාවාදියෙක් නෙවෙයි. ආත්මార్థකාමීෙක් නෙවෙයි. මම කරගත්තොත් මට ඉතින් මේක නිසා මුළු තේරවාදයටම වයින් අනික ආගම් වල කට්ටිය මහා ආත්මార్థකාමී ආගමක් කිය. මොකද තනියම නිවන් දකින්න කටයුතු කරනවා. ඉතින් තොගේර දුසිංහනම් කරන්න පුළුවන් නම් හොඳයි. බැරි නිසයි බුදුහාමර කියන පුළුවන් නම් සියලු ශක්තියින් දාලා Tamanට ගොඩේ. හැබැයි බුදුරජාන් වහන්සේ මේකට හොඳ උත්තරයක් දෙනවා. ඒ මොකද්ද? යම් ආකාරයට යම් කෙනෙක් මේ නැති සතියක් ඇති කරන එකෙන් සම්පූර්ණත්වයටපත් වෙනවා. ඒ තමන්ගේ වැඩ කටයුතුෙන් සම්පූර්ණ වුණාට පස්සේ මේ මිනිස්යාගේ නිකුත් වෙන තරංගයේ පවා ලෝකේ සාන්තිදායක කරනවා. එමන්සෙන් කවදාකවත් කිසි කෙනෙකුට බයක් එන්නේ නැහැ. ඊට පස්සේ ඒ නිසා ඒ தത്വයටපත් වුණාට පස්සේ සත්‍ය පීඨවකට පස්සේ ඒ පුද්ගලයා ස්වార్థයේ සලකන්නේ නැතුව සම්පූර්ණම අනුන්ගේ හිතසුව පිණිස කටයුතු අපේ සරුවචන වහන්සේ ඒ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලේ කන්දක ජීවත් වෙනවා නම් ඒ කන්දට දර කඩන්න ගෑනු කෙනෙක් හරි ආපු සද්දයක් ආවොත් ඊගාව කන්දර තුලලු නතර වෙන්නේ මිනිස්සු නැති තැනක් හොයාගෙන. කද්දාකත් මිනිසෙකුට මුලිච්ච වෙලා නැහැ. මුලිච්ච වෙන්න තියන්නේ නැහැ. ඒ තරමටම ගත කරලා තමයි සර්වඥතා ඥානේ සාක්ෂාත් කරගත්තට පස්සේ පන්සාලිස් වසක් දවසට පැය දෙකක් විතරක් බුදියාගෙන. සමහරට එක්කෙනෙක් සෝවාන් කරන්න හැතැම්ම 16 17 පයින් ගිහිලා. මේ බුද්ධ කෘත්‍ය කෙරුවේ උන්වහන්සේට පින් කරන්න ඕන නිසා නෙවෙයි. උන්වහන්සේ කිව්වේ කෙරුවේ මම අවස්ථාවාදියෙක් වශයෙන් නොලබපු නිවනක් ලැබුවා කියලා මිනිසුන් පුරාජේරු කියලා ආභ සත්කාර ලබන්නේත් නැහැ. ආත්මාර්ථකාමීෙක් වශයෙන් නිවන් ලැබුණට පස්සේ නිවන් සිරි විඳින්මින් ගහක් මුල ජීවත් වෙන්නේ නැහැ. ලැබගත් නිවනින් සීළු ලෝක සත්‍ය වෙසි මහා කරුණාන් ඉදිරිපත් වෙලා කරනවා ඒ ලෝකයේ ඉල්ලපු නිසා නෙවෙයි. සරුවත් යනදගේ බුද්ධ කෘත්‍යයක් වශයෙන්. ඒක නිසා අපි ඇත්තටම මේ ආත්මාර්ථකාමී වෙනවා නෙවෙයි මේ වැඩේ කිරීමේදී තියෙන වටිනාකම ගැඹිරත්ව නිසා අපි බොහෝ කටයුතු දහරතබල මේක කරලා පුරුදු වුණාට පස්සේ මේ සම්පජඤ්ඤය වැඩෙනකොට ඒ මේ හිතාගන්න අපි මේ වඩන්නේ අපි මේ දියුණු කරන්නේ එක පුද්ගලික මම මාගේ කියන මනස උනාට භාවනා කරගෙන කරගෙන කියලා මේ මම මාගේ ගතිය සක්කාය දිට්ඨිය හැරුණාට පස්සේ අපි මේ උදව් කරන්නේ මානවයාගේ මනසටයි. මට අහුවෙච්ච කොටසෙන් මම මේ අදහගන්න දැනගන්න උත්සාහ කරන්නේ මානව මනස කියන්නේ මොකක්ද කියන එක. ඒ නිසා අපිට නිවන් ලැබුණාට පස්සේ පුද්ගලික මනසක් ඉතුරු වෙන්නේ නැහැ. මිනිස්යාට වරුම වෙච්ච පොදු නිර්මල මනසක් ඉතුරුයි. අන්නේ නිර්වල මනස කවදාකවත් ස්වార్థ පිණිස නෙමෙයි කටයුතු කරන්නේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය. ඒ නිසා ඒ ආත්මාර්ථ කතාවල් තර්ක වශයෙන් ඉදිරිපත් කරාට එහෙම සීමා වෙන එකක් නෙවෙයි. ඉස්සෙල්ලා Taman Taman වශයෙන් කරගෙන ගිහිල්ලා අන්තිමට සත්‍යයට සම්පජන්‍ය එකතු වුණාට පස්සේ මේක පැතිරෙන්න පටන් ගන්නවා. සුවඳ විහිදෙන්න පටන් ගන්නවා මලක් පිපුණාට පස්සේ. ඒ සති සම්පජන්‍යය වැඩිගෙන දියුණු වෙගෙන යනකොට ඒ යෝගාවචරය මුලින් මුලින් යොදපු තරම් අද බල ප්‍රයත්න කරන්න ඕන වෙන්නේ ඒ ධර්මයේ විසීම කසකවෙන්න පටන් අර ගන්නවා මේකට කියනවා ඕපනායික ගුණය කියලා ධර්මයේ තියෙන උපනායනය කරනවා කොහොමද උපනායනය කරන්නේ වෙනදාට වැඩිය හොඳ කල්යාණ මිත්‍රව හම්බෙන්න පටන් ගන්නවා වෙනදාට හොඳ ගැඹුරු ධර්ම ඇහෙන්න පටන් ගන්නවා වෙනදාට වඩා කාගෙන යන්න පුළුවන් ධෛර්ය මේ ශ්‍රද්ධාවල් ඇතුළේ තිබුණ දේවල් පිපෙන්න පටන් ගන්නවා වෙනකට වඩා යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ හරියටම පඳුරට නොවිද හාවටම විදින්න පුළුවන් ශක්තියක් එනවා. ඒ සත්තු වේ වෙඩි කියන්නේ වංගු ගන්නවා කියලා හිතන්න යන්න එපා. මම මේ උදාහරණයක් කියන්නේ හාවට තමයි දැන් අපි මේ පඳුරට ගහගහ මේ දඟලන්නේ. නමුත් යෝනිසෝමනසිකාරය ආවට පස්සේ ඒ වල්පල් ගෙයිලා මොනවත් නැහැ. හරියට ටක්කෙට කියන්න ඕන දෙ කෙලිම කියන්න පුළුවන්. අනික් පංශා කියන දේ හරියට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ අනම්මනම් මොකක්වත් නැතුව අන්‍ය විහිිත නොවි කතා කරනවා. එතකොට සතිය පිටවීම සඳහා මානසිකත්වය ගොඩ නැගිලා තියෙනවා. ඉබේ මේ මානසිකත්වය ගොඩ නැගුණාට පස්සේ රායන්නට ආයන ඉගෙන ගත්ත ළමයාට රායන්නට ආයන්න උගන ගන්න එක ඉච්චරම ඊට පස්සේ අන්තිමට ඒ දරුවා අයන්න වැනි සංකීර්ණ අකුරු ශ්‍රී අකුර වගේ ඊටාම ගැඹුරු අකුරු ලේසියෙන් ඉගෙන ගන්නවා මොකද අර ලේසි රායන්නෙන් පටන් ගත්ත නිසා. ඒ නිසා සරුවත් යනසේ සඳහන් කළා තිනවා යථාපාකටං විපස්සනා බිනිවේසු යම ප්‍රකටද ලේසිත එතනින් පටන් ගන්න. පච්චා අනුපහට්ටන් අනුපහට්ටන් තේන විඋපායේන උපට්ඨපිත්ත සම්මසිතබ්බා. මේ විදිහට සත්‍ය සමාධියට පස්සේ අර මුලින් මුලින් කරගන්න බැරි වෙච්ච සංකීර්ණ දේවල් මතුවෙන්න ඇරලා මතුවෙන මතුවෙන අවස්ථාවේදී අර පුරුදු කරන පුහුණු කරනද වඩන්නද සතියෙන් සමාධියෙන් බලනකොට ඒවත් පුළුවන් පුළුවන්. එතකොට තමයි තේරෙනවා මේ දැන් ධර්ම ගමනක ඉන්නේ. ආරම්භයේදී තමයි අපිට මේ කස ගැම්ම අරන් දෙන්න ඕනේ ඒක උපමාවක් වශයෙන් කියනවනම් මා විශාල කන්දක් උඩ තියෙන මහා ගලක් අපි වටේට හාරලා හාරලා පාරලා මතු කරලා ওই ගලහර වලින් උස්සලා වල කටෙන් උඩට දානකම් දුමාකාර වෙහසක් ගන්නවා දැම්මට පස්සේ ගල කන්දේ පාවුල සානුවට යනකම් ගන්ධනව් තලාගෙන පල්ලයට යනවා ඒක වලක් ගන්න කාටවත් බෑ අර මතු කරනකම් තමයි අමාරු ඒක ඇත්තටම අමාරුයි. ඒක ਸਰවඥයන් සඳහන් කරන දුෂ්කරමයි. නමුත් ඒක කරාට පස්සේ අපිට තව තවත් කල්යාණ මිත්‍රෝ ඉස්සරහට හම්බ වෙනකොට ගැඹුරු ධර්ම ධර්ම දේශන ඇහෙනකොට Taman තුලයේ අප්‍රජිත ධෛර්යය එහෙම නැත්නම් මේ අතනාරින වීරිය ඒ ශ්‍රද්ධාව එනකොට අර හරියට මේ ඉල්ලේ බල්ල වෙච්ච යන පුළුවන් විදියට වගේ යෝනිසුමංස්කාරයේ මතුවෙනකොට යකම සති සම්පජාඤ්ඤේ ඍජු වෙනකොට ඒ බුද්ධියට තියෙනවා දැන් ඉන්නේ ධර්ම ගමනක ධර්මයේ විසින් මෙහෙවන ගමනක් කියලා. එදාට මේක සෙල්ලම් ගමනක්. එදාට මේක නිකන් හුදු විනෝදාංශයක් පමණක් වඩපත් වෙනවා. අන්න ඒ දේ පස්සට දාන්න එපා. හැකිතාක් දුරට මේ ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ මේ සති සම්පජාඤ්ඤය ඉස්සර කිරීමේ මේ ගැම්ම ඇති කරලා දෙනවා. ගැම්ම ඇති කරාට පස්සේ ඒක කාගෙන යන වෙලාවක් එනවා. මේ සමහරු කියනවා මේ දැන් මේ ඇති වෙලා තියෙන මේ ශාසන ප්‍රබෝධය බුද්ධ ජාතියෙන් පස්සේ ආපු తాවකාලික එකක් මේක හැමදාම තියෙන එකක් නෑ කියන. එනිසා අපිට දැන් තියෙන මේ සතිය කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා භාවනා මධ්‍යස්ථාන තියෙනවා අපි වාගේම ඇත්ත උත්සාහ කරනවා ඒක දැක්කට පස්සේ අනේ ලබනාත්මෙත් මේක කරගන්න පුළුවන් වෙයි කියලා පස්ස බලන්න යන්න එපා. ලද අවස්ථාවේ අවස්ථාවාදීව ඒ කටයුතු කරන්න පටන් අරගත්තොත් අවස්ථාව දැනගෙන වැඩ කරන කෙනෙක් වෙයි. මේකට සාසන කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. ඒ නිසා මේ සත්‍යම්පජඤ්ඤය සම්බන්ධ කරගෙන නැත්නම් මේ යොන්සමස් කාර්යය සම්බන්ධ කරගෙන මේ ඉදිරිපත් කරපු ලද අදහස් ඒ බණහන සීල දෙනාගෙම ක්ෂණ සම්පත්තිය තේරුම් අරගෙන වඩ වඩා සාක්ෂාත් කරගන්න ධෛර්යයක් ශක්තියක් ඵලයටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. ඊළඟ දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකත් ඇත්තටම විග්‍රහ කටයුත්තක් තියෙනවා අටුවාව විස්තර කරනවා සතිය හැම වෙලාවෙම සෝබන චෛතසිකයක් සම්මාපත්තියට වැටෙන්නේ කියලා. නමුත් සරුවචනාංශයේ අසති කියන පදේ පාවිච්චි කරනවා මිච්ඡා සති කියන පදේ පාවිච්චි කරනවා. ඒක නිසා සතියේ තියෙනවා මිච්ඡා අවස්ථාවල් අසත්‍ය අවස්ථාවල් කියන එක නිසා අපි ඒකත් සාමාන්‍ය අනෙකුත් දේවල් වගේ සම්මා සත්‍ය මිච්ඡා සත්‍ය සම්මා සමාධි මිච්ඡා සමාධි කියලා මේ පාවිච්චි කරන්න වෙනවා. මෙන්න මෙහෙම මම හිතනවා මේක විස්තර කෙරුවොත් හොඳයි කියලා. යම් වෙලාවක සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙනවා කියලා එකක් අපිට තීන්දුව කරන්න වෙනෝනේ සති සෝතිපාක්ෂික ධර්ම වල යනකොට. ඉසලා සතර සතිපට්ඨාන සතිය. ඊගාට සති බලය. ඊගාට සති ඉන්ද්‍රිය. ඊගාට බොජ්ජංග සති. ඊගාට මාර්ගංග සති. එතකොට සති ඉන්ද්‍රිය සති බලයක් බවට පත් වෙන තැනදී ඇත්තටම හරි අමාරුයි අල්ලන්න මොකද සතියට උනේ කියලා. නමුත් මූල ධර්මානුකූලව පෙන්වුවොත් කියන්න පුළුවන් සති ඉන්ද්‍රිය අවස්ථාවේදී ඒ පුද්ගලයාට තේරෙනවා දැන් මේ මෙන්න নানা ප්‍රකාර කටයුතු නිසා දැන් මට සතිය නැහැ. සතිය කැඩිලා. අම අර වෙලාව වෙනන් තිබ්බ දැන් නැහැ කියලා කල්පනා වෙනවා. ඒ වුණත් අයියෝ මේ කොච්චර හැදුවත් මේ සතිය කැඩෙනවනේ කියලා හිතට පශ්චාත්තාවයක් එනවා ඒ වෙලාව. හැබැයි දන්නවා මේ වෙලාවේ මට පුළුවන් හෙටත් පුළුවන්. හැබැයි දැන් නැහැ. කියලා සතිය නැහැ. දැන් සතිය නැහැ. සතිය නැති ගන්න පශ්චාත්තාපයක් තියෙනවා. මේ සති ඉන්දිය සති බලයක් වඩටපත් වෙනකොට මේ මනුස්සයාට වෙන්නේ මොකද්ද? සතිය නැහැ කියලා පශ්චාත්තාප නොවෙන එක විතරයි. එතකොට ඒ මනුස්සයා මනුස්සයා කියන්නේ යෝගාවචරය කියන්නකෝ. ඒ යෝගාවචරය දැන් හොඳටම සතිය නැති වෙලාවේදී මිච්ඡා සතිය තියෙනවාද දැකලා hina වෙනවා. සැලෙන්න දෙයක් නැහැ. සැලුනොත් නෙමේ අප්සෙට් එකදී. දැන් මිච්ඡා සතියක් තියෙන නැත්නම් සතිය නැහැ. අසතියටපත් වෙලා නැත්නම් සතිය විලල් වෙලා. හොඳට hina වෙලා ඉන්න තිය. ඕ සතියක් නිට්ටයයි ඕ නැති වෙලා ඕක දැනගන්න එපා කියලා. ඒක ලියලා ඒක දිරි ගන්න නැත්නම් උලුප්පන්න මම කියන්නේ යම් කිසි කෙනෙක් සතිය තියෙන වෙලාවේ සතිය තියෙන බව දැනගන්න එකද ශ්‍රේෂ්ඨ. එහෙ නැත්නම් සතිය නැති වෙලාවේදී සතිය නැහැ කියලා දැනගන්නේ. නිසා කෙල වෙන්නම ඕනේ. සත්‍ය හරියන්නේ වර්ධින තැන විතරයි. හරියන වෙලාවේ ඔය සත්‍ය කිසිම අලංකාරයක් නැහැ. ඒසට ඔය මිච්ඡා සත්‍ය වගේ කියන සතිය නැති තැන තේරුම් ගන්න එක තමයි ජීවිතේ ශ්‍රේෂ්ඨම පින්. ඒකට එන්නේ ඉස්සලා සතිය තියෙන තරම දැනගන්න ඕනේ. ඒකේ ලක්ෂණ දැනගන්න ඕනේ. ලක්ෂණ රස පච්චපට්ටන් දැනගෙන ඕක නැති වෙච්ච වෙලාවෙත් නොසලී ඉන්න යන්න නම් සතිය තිබුණත් එකයි නැතත් එකයි කියන වගේ ස්වාමීන් වහන්සේ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා කියනකොට මේ මිච්ඡා සතිය පිළිබඳ වුණත් මොකද්ද වටිනාකමක් තියෙනවා දත යුත්තක් සතිය නැති බව සතිය හිග බව සතිය මංගුලා වෙච්ච බවත් සතිය වගේම දැනගත යුතු ධර්මයක් අපි කවදාකවත් ඔකට නම්බු කරන්නේ ඒ මොකද අපි හිතන සතිය සම්මේමේ. සෝබනයිසික අසතිය නම් කවදාකවත් නොවේ. මට දිගටම සතියෙම ඉඳ ලැබේවා කියලා නිකන් චීස් කෑල්ලක් අතලගේ කුඩිය කුඹියක් වාගේ දිගටම චීස්ම හම්බෙයි කියලා හිතන. එහෙම වෙන්නේ මේ ලෝකේ සතියත් අනිත්‍ය ධර්මයක්. සතිය ඇති අවස්ථාව වගේම නැති අවස්ථාව සතිය ඇති කෙනා විසින් પરමාර්ථ විහිතුවා ගත යුතු අභියෝගයක් වශයෙන් බාරගත යුතු ධර්මයක් කියන එක පෙන්වන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පමාදේන කම්පතිති සති බලං සතිය කියන කෙනා අප්‍රමාදනේ. දැන් තමයි ප්‍රමාදේ වැටිලා. සතෙක් මැරිලා. හොරකමක් සිද්ධ වෙලා. කාම දුස්චර්ය සිද්ධ වෙලා. බොරුවක් කියවිලා. හිස් මොනවා හරි කියලා. ඉතින් ඊට පස්සේ අයියෝ ෂයි. හරි ෂවුතු කියලා ඉතින් නිකටල්ලේ තියන ජීවත් වෙනවා. අපි හිතන එක සදාචාරයි. සාරිපුත්තු සාන්ති කියනවා. ඒ වගේ ප්‍රමාදයකට වැටුණත් නොසැලෙන හිතක් ඇති කරගන්න පුළුවන් නම් එයාට තියෙන සති බලය බලවත් සතියක් තියෙනවා. මෙන්න මේ නිසයි Power of Mindfulness කියන පොතට අර නම දාලා තියෙන ඥානපෝනිකාමතුරු සති ඉන්ද්‍රිය නෙවෙයි සති බලය බවට පත් වුණාට පස්සේ සතිය නැති වුණත් ඒක සතුටට කාරණා. මොකද ඒක දැනගන්න එක ශ්‍රේෂ්ඨ වැඩ. ඒක කරන්න බෑ සතිය කියන එක දන්නේ නැති කෙනා. ඒක කරන්න බෑ සතිය පිළිබඳ භාවනා නොකරපු කෙනා. සතිය භාවනා කරපු කෙනත් මේක වැරදිලක් කියලා හිතා. වැරදිලක් කියලා හිතා. නමුත් එහෙම කෙනාට උපේක්ෂාවක් එන්නේ නැහැ. එහෙම කෙනාට සතිය කියන්නේ අනිත්‍ය ධර්මයක් කියලා තේරුම් ගන්න බෑ. ඕගොල්ල කොහොමඩක්වත් පිළිගන්න එකක් නැහැ. සතිය වැටෙන්නේ දුක්ඛ ධර්මයකට. සතිය වැටෙන්නේ දුකකට. හරි සෞතු කියන්නේ. දැන් මේ අතිපට්ඨාන කියලා මොකද වෙන්නේ? අන්තිමට දුකක් එකතු කළා. පැහැදෙන්නෙත් නෑ මම දන්නවා මං කිව්වට මං ඒක නේ කිව්වේ වඩා ගන්න කොහොමඩක්වත් පිළිගන්න ලෑස්ති නෑ කියලා. පැහැදෙන්නෙත් නෑ මං කිව්වට පැහැදෙන්නේ නෑ මොකද ගෙදර ගෙනියන්න ඊට ඇහිසේ මල්ලක් කරන්න ඇවිල්ලා සතිය ටිකක් ගෙදර ගෙනියන්න එන්නේ නැත්තේ තවත් දාන්නේ. නමුත් මතක තියන්න සත්‍යයත් අනිත්‍යයි, සත්‍යයත් දුකයි, සත්‍යයත් අනාත්මයි. මේක තේරුම් ගත්ත දවසේ තමයි අපි රිමෝට් කන්ට්‍රෝල් එකෙන් අයින් වෙලා කවුරු කොච්චර නැටිවත් නටන්න නැති තත්ත්වයටපත් වෙන්නේ. බොජ්ජංග වෙනවයි කියලා කියන්නේ සතිය මේ ලක්ෂණේ මේ රසයේ මේ පච්චපට්ඨානයි කියලා හොඳට සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් අනිකුත් බොජ්ජංග වලින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. තිබුණට තමයි ළඟ තිබුණට <clears throat> මේක ධම්මවිචේ නෙවෙයි මේක වීර්ය නෙවෙයි මේක ප්‍රීතිය නෙවෙයි මේක පස්සද්ධිය මේක සතියමයි කියලා ඩිලිමිට් කරන්න. <clears throat> පරිච්ඡේද කරන්න පුළුවන් ගතිය. ඒක මේ මේ සතිපට්ඨාන වේලාවේදී Taman දෙන්න තියෙනවා දන්නේ නැහැ. නමුත්තර ඉන්දිය බල ගෙවාගෙන වොජ්ජංග මට්ටමට යනකොට ඒක අපිට සාකච්ඡා කරන්න වෙනවා මේ සූත්‍රය ඉස්සරහට හම්බ වෙනවා. එතින්දි දන්න මේ සතිය සතියේ ඒ හැඩතල නිල්තල හැඩ නිල සද්ධාවෙන් වෙනස් එහෙම නැත්නම් ධම්මවිචයෙන් වෙනස් වීර්යයෙන් වෙනස් සතියට වෙනමම ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා මේක තමයි මේ තියෙන්නේ කියලා ඒක තියෙද්දි දන්නවා ඒක නැති කොටත් දන්නවා ඊට පස්සේ තමයි මාර්ගාංග සතියක් බාටපත් වෙන්නේ එතෙන්දි සතිය අනිකුත් අංග 8ත් එක එක සමූහයක් වශයෙන් වැඩ කරන්න ඉගෙන ගන්න. ටීම් වර්ක් එක පටන් ගන්න. එකම චිත්තක්ෂණේ 8 දෙනාම පෙළගැහෙන. එතකොට මේ හිත ලෞකික හිතින් බෑ හිත අනිවාර්යයෙන්ම කඩාගෙන යන තරම් Java කැපෙනවා ලෝකෝත්තර හිතක් පාටපත් වෙනවා. මේක මාර්ගංග පෙළ ගැහුණොත් ඒක ඒ පුද්ගලයා නෑ එතන එතන නිකන් පවර් ලයින් එක ස්ට්‍රේටන් වුණා. එහෙම නැත්නම් බල රේඛාව ඍජු වුණා. වහාම ට්‍රාන්ස්මිෂන් එක වෙනවා. වහාම සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. පෙළ ගැහුණොත් ඉතින් අපේ වෙලා තියෙන්නේ මේ බකල් වෙලා හිටලා තියෙන්නේ. ඒක ඒව එක එක වෙන වෙනම වැඩ කරන්නේ. පෙළ ගැහිල්ල විතරයි මාර්ග චිත්තක්ෂණදී වෙන්නේ. ඒ අතරම පහුගිය දවස්වල මම අර පරිවර්තන කරා මේ මහසි සයිඩෝගේ පිටු 1000ක බුරුම පොතක් සිංහලට දැම්මා. මම හිතන්නේ ඇත්තට මේ කාලේ අපේ යුගයේ ස්වාමීන් වහන්සේ තමයි මේ ඒ සේවය කෙරුවේ කැමැති කෙනෙකුට මූලධර්ම පැත්තමුත් ප්‍රායෝගික පැත්තමුත් කැමැති නම් මේක තමයි මාර්ගය කියලා දන්නවනම් ක්‍රමෙල් කරා ඒ නිසා මම හිතන්නේ කවුරක්වත් මේ ජීවිතේ මම දැකන්නේ එච්චර සතිය වටිනකම් වෙනකද අපොත ඉවර කරන්නේ සතියත් අනිත්‍යයි. සතියත් දුකයි. සතියත් අනාත්මයි කියලා පෙන්වන තැනදී බොහොම ප්‍රවේශමෙන් හැබැයි ඩොක්කක් අනලම කියන. මේකත් උඹට අතාරින්න. බුදුරජාණන්සේ පැහැදිලිවම අලගත් උපම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ධම්මෝපි වෝ වික්කවේ පහතබ්බා පගේව අදම්. මහණනි උඹලට මේ ධර්මයක් අතාරින්න වෙනවා. අධර්ම ගැන කුමන කතාවද කියලා. නිසා පොත්වල ලියනවත් විසිකරන්න වෙනවා. ෂෝට් නෝට්ස් ගහගන්නවා. ඔය තියාගෙන ඉන්න මයිලක තියෙනවා මෙච්චර විතර මිටි. බුරු මිදලා එනකොට මම පොත් මිටි බෑග් හයක් ගෙන. හැම කමඨාන අසුද්ධ කරම හැම බණක්ම ලියාගෙන ආවා. හැබැයි උඩම ලියලා තිනවා ධම්මෝ පියෝ විකවේ පහතබ්බා පගේව අදම්. මේවා ඔය ටූල්ස් විතරයි. මේවා අපිට ගොඩ වෙන්න අවකරන උපකරණ විතරයි. මේවා උදියාන ගෙදර තියාගෙන කරඬුවල සම්පත් කරන වැඳ වැඳ ඉන්න දේවල් නෙවෙයි. එහෙම වුණොත් මේක ආගමක් වෙනවා. ඒක වෙන්න දෙන්න එපා. මේක ධර්මයක් වෙන්න අරින්න ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන ගන්න ගන්න සතිය ෂාප් වෙනවා. ටියුන් වෙනවා. ධර්මත් ටියුන් වෙනවා. ටියුන් වෙනවා කියන්නේ ගෙවෙනවා කියන්නේ. පීයක් මදිනකොට පීයක් ටියුන් වෙනවා කියන්නේ මොකද වෙන්නේ? පීය ගෙවෙනවා. හොඳට ෂාප්ව පීය තියාිනවා කියන්නේ හැමදාම ගෙවෙනවා. එහෙම නැත්නම් මලකඩ කෑවනම් පීය බොහෝ කාලයක් පවතී. හැබැයි වැඩක් නැහැ. නිසා සතියත් වැඩ කරනකොට තියුණු වෙලා දිලිසෙන සතියක් තියෙනවා කියලා කියන්නේ හැමදාම මැදෙනවා හැමදාම ගෙවෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ බොහොම සතුටු වෙනවා හරි වැඩේ සිද්ධ වෙනවා. දැන් සතියේ අනිත්‍යත්වයේ සතියේ දුක්ඛත්වයේ සතියේ තනාත්මය හරියට මේ අකුසල ධර්ම වල වගේ. හරියට නිකන් මේ වෙන දේවල් අනිත්‍ය දුක්ඛනාත්මගේ දකින්න තරමටම උපේක්ෂා වෙන එක තමයි ඒකයි මේ විපස්සනායේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. විපස්සනායේ තියෙන මේ රැඩිකල් වාදී ක්‍රමය. විපස්සනායේ තියෙන නව දැක්ම. කරගෙන කරගෙන යනකොට තිබුණත් හොඳයි නැති වුණත් හොඳයි. දෙකේදීම සතුට වෙන කාරණාවක් හොයනවා. එතකොට අසතිය එහෙම නැත්නම් මිච්ඡා සතිය වුණා කම්මන්නේ නැති සම්මා සතිය වගේ තමයි ඒක. කමන්නේ ඒකත් ඔය මල්ලේ තිබුණාට ප්‍රශ්නයක් නැහැ. සතිය තිබිලා නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ භවනා කරන්නේ නැති කෙනෙකුට අහන්නේ සතිය තිබිලා නැති වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙනවද කියලා කතා කරන්නේ. භවනා කරන්න ගියාට පස්සේ තමයි මේ අමතර රතියක් වඩන්න කියලා. දැන් ඒක නැති වුණාට පස්සේ මල්ල කෙලියයි. දැන් අහපුවාම කියන නිකටන මොකද මේ මොකද මේ අප්සෙට් ගන්න. මේ සතිය නැති වෙලා. ඉතින් බාරමිනේ මොකද සතිය කියන්නේ? කවදද ඕකනේ භවනා කරන්න එපයි කියන්නේ පිටිය දෙනවා කියන්නේ මොකටද භවනා කරන්න කියලා මේ මිනිස්සු ආරේ. අපි සතිය දන්නෙත් නෑ, වැඩිවෙත් නෑ, නැති උනායි කියලා ප්‍රශ්නෙකුත් නෑ. දැන් මේ වාචි වඩන්න ගිය එකනට වෙනමම දුකක් එනවා. අනේ මේ හදාගත්ත සතිය නැති වුණා. ඒක තමයි සතිය දුක්ඛ දාස, දුක්ඛ ස්වභාවය. හැබැයි ඒක ජොලිනේ. නැහැ ඉතින් අපි හදන්න ගියා, අපි මේක කරගත්තා, අපි වෙ නැති උනායි කියලා සතිය නැතිවීමට දිනා වෙන්න පුරුදු වුණොත් ගම් අපදීප එකක් යන්නේ. මගදී අපි අහුලා ගත්තේ නැති වුණා ප්‍රශ්නයක් නැහැ. ආයෙත් හොයනවා. ඒ පුද්ගලයා ගලියේ ගැව්වත් ආයෙ මරනවා. මොනවා කරුවත් මරන්න බෑ නැති වෙනවා නේද? චාව ඇති වෙනවා නැති මොකද? සත්‍ය දුක්ඛ ධර්මය මම මේ බලන්නේ සතිය වගේ හොයාගත්ත මේ ඊටාම වටිනා මණික තුලින් දුක ඇති වෙන එක. නරක දේවල් වලින් නෙමෙයි. ඉතින් ඒක තමයි මේ බුදුහාමරගේ තියෙන తాදී ගුණය කියන්නේ එහෙව්කම කියලා මේකට කියන්නේ. සතිය නැති වුණාම ආපහු මේ ප්‍රමාද වෙනවා. ප්‍රමාදේ වෙලා සැලෙන්නේ නැතුව ඉන්න කියලා ගාල්පුත් ආමසෝ කියන්නේ. ප්‍රමාදේන කම්පතිටි සති බල. සති නැහැ කියලා කියන්නේ ප්‍රමාදේ. ප්‍රමාද කියන්නේ මනුස්සකම. පුතජන ගතිය. අපි හිටපු තැන. ඈ? සැලෙන්නේ නැහැ. නෑ ඇත්තටම එහෙම වෙනකොට තමයි අපි දන්නේ දැන් මලක සතිය දිගටම තියෙනවනේ සතිය වටිනාකමක් අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි කිව්වොත් මේ අජිත අවකාශයේ අහනික අපි යනවනම් ග්‍රහවස්තු බේන්න නැත්නම් අපි දන්නේ යනවද ඉන්නවද කියලා. සංසදානතක මොනවාරි පහු කරන දෙයක් නැත්නම් අපි කොහොමද දන්නේ යනවද නැද්ද කියලා. නිසා සතියේ ඉඳලා නැති වෙච්ච දවසේ තමයි තේරෙන්නේ දැන් සතිය තිබුණා දැන් නැහැ. ඒක දැනෙන්නේ ඇත්තටම සතිය පිළිබඳ වටිනාකම තේරෙන්නේ සතිය නැතිලායි තමයි. ඒක සති බලේ. ඒක බලවසන. ඒක සති බලේ. ඒක පොඩි සතියක් නෙමෙයි. ඒක පන්නරේ තිබ්බ සතියක්. නමුත් මේ තරමට අපි ඇත්තටම සෙල්ලක්කාරව හිතන්න දන්නේ. අපි දන්නේ සතිය නැති උනාම අඬන්න විතරයි. පශ්චාත්තාප වෙන්න තමයි. දැන් විපස්සනා කරන මනසට you must try to find a reason to be glad under any circumstances. කොයි එක වුණත් සතුට වෙන්න කාරණාවක් තියෙනවා. කොයි එක උනත් සතුට වෙන කාරණාවක් තියෙනවා. අපිට තියෙන හැම වෙලාවෙම මේ සතුට වෙන කාරණා හොයාගෙන ඉන්නකොට භවනා ජීවිතය කියන්නේ සෙල්ලක් සෙල්ලම් ගමනක්. නිකන් හොබි එකක්. මහා තදබල රෙජිමෙන්ටේෂන් එකක්වත් නැතුව මේ අම්බාගෙන යන ගමනක්. ඇත්තට මුලින් නම් එහෙම එකක් තියෙනවා. මුලින් ටිකක් එක අල්ලලා දෙන්න දුන්නාට පස්සේ වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි කියලා ආරාධනා කරන එකයි. සම්මාසෙත් රහත් රහත් සම්මා රහතන් වහන්සේගෙන් සතිය රහතන් වහන්සේ තිබුණයි නොතිබුණයි කියලා සැලෙන්නේ නැත්නම් නැති බව දන්න. හොඳට ඕම දන්නවා. ඉතින් නැති බව දන්නවනම් ඇත්තටම තියෙනකොට තියෙන බව දන්නට වැඩි එලඹ සිටීමක් අතර තියෙනවා. බොහෝ පුදුම ෂාප්නස් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට කියනවා වේපුල්ල සතිය කියලා. අඛණ්ඩ සතියක් තියෙන්නේ. සති වේපුල්ලයි. දැන් මාළුවේ කවදාකවත් දන්නේ නැහැ කියනවාද වතුරේ ඉන්නවා කියලා? වතුරේ ඉන්න මාළුව කවදාකවත් දන්නේ නැහැ මම වතුරේ ඉන්නේ කියලා මොකද වතුරෙන් පිට දෙයක් දන්නේ නැහැ. ඉතින් අපිට කියනවා වතුරේ වැටෙනම අපි දන්න නිසා අමාරු බව ගොඩ ආපුවම වතුර නෙවෙයි බව දන්න නිසා අපි දන්න මාළුව වතුරේ ඉන්නේ මාළුව දන්නේ නැහැ. ඒක බව දන්නේ හරි වැරදි දන්න හිතක් තියෙන මිනිහට විතරයි. ඒ හරියට දන්න හිත ඇවිල්ලා තියෙන්නේ සතිය නිසා තමයි. දැන් මේ ඊගාවට එන්නේ ඒකට ඒකට ඒ සතිය වැඩුවනම් මිනිහට විතරක් බයලජ්ජාව පහළ වෙනවා. ඉන්දිය සංවරය බය. එයාට විතරයි මේ වැරදි වැඩක් කියලා කරලා තියෙන්නේ. අනිත් එක නම් පොලිසියෙන් ඇවිල්ලා කියනකම් දන්නේ නැහැ. සිතාසිය වාර දෙනකම් දන්නේ නැහැ මට වැරදිලා කියලා. ඒකට නීති දැම්මේ කවුද? මොකටද නීති දැම්මේ? මාවගේ පොලිසියට ගෙනියන්නේ මොකටද කියලා. ඒක ධර්මනසට එච්චර කියන්න ඕනේ නැහැ. වර්ධිනකොටම මල පණිනකොටම දන්නවා තමන්ගේ සතිය කියලා කියන ඔන්න මල පැන්නේ. ඉතින් ඒක හොඳයි නේ. ඒක ඒක සංවේදීකමේ ලකුණ. Taman මේ ඉන්නේ පාරේ, Taman ඉන්නේ පාරෙන් පිට පැනලා කියලා දන්න. ඒකත් සතිය ප්‍රතිඵලයක්. බයලජ්ජාව ඉන්දිය සංවරය කියන්නේ සතිය ප්‍රතිඵලයක්. එහෙම නැතුව අම්මා අප්පා දීපු සතියකුත් ඉන්දිය සංවරකුත් අපි කව තියෙනවා. ඒක අපි වග වෙන්නේ. ඒක ඉතින් අර පටවපු දෙයක්. මේක පටවපු එකක් නෙමෙයි. මේක ඇක්චුලි මේක. අවසරයි ස්වාමීන් වහන්සේ මේ දවස් කීපයකට උඩදී ස්වාමීන් වහන්සේගේ බණදී කියුණා නිවන දකින්න එක එක කෝණයක් හැටියට විග්‍රහ කරන්න පුළුවන් රාග දෝෂ මෝහ ප්‍රහාණය කිරීම. එතකොට ඒක සඳහා අවශ්‍ය වෙන මාර්ගයේ උපකරණ තමයි ඇතැම් වෙලාවට භාවනාව, ඇතැම් වෙලාවට යෝනිසෝ මනසිකාරී ප්‍රධාන වශයෙන් එහෙම නැත්නම් සංවරා පහතබ්බා ඔය වගේ දේවල්. එතකොට ඒ ඒත් එක්කම තවත් අවස්ථාවක ස්වාමීන් වහන්සේ මේ ගත කරපු බණවාර වලදී සඳහන් කරා මහායාන සූරංගම සූත්‍රයේදී යකුන් 50 දෙනෙකුට සමාන කරලා මේ යන මාර්ගයේදී වැටෙන්න තියෙන බොරුවලවල් 50ක් ගැන එක එක අවස්ථාවල් තවත් අවස්ථාවකදී කිව්වා අන්ත දෙකක් තියෙනවා පෘථග්ජන තත්ත්වයේ ඉන්නකොට මැදට ඇවිල්ලා ඒ කරන මැදත් ඒක අල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනකොට තමයි අපි අර තත්ත්වෙට කිච් වෙන්නේ. ඉතින් මෙතන දැන් අපේ ඒක උපකරණයක් තමයි සතිය. අපි අපිට ළඟා වෙන්න අවශ්‍ය වෙන තැනට යන්නට අවශ්‍ය වෙන එක්තරා උපකරණයක්. ඒ උපකරණයෙන් තිබුණා කියා හෝ නැති වුණා කියා හෝ අපි තුල හිතේ යම් කිසි ආකාරයේ චංචල භාවයක් හරි ඇලීමක් හරි ඒ තුල ඇති වෙනවා නම් අපි අර මූලික කියපු බොරු වලකට අහු වෙලා ඉතින් ධම්රිඩියකේදී තෝගෙන සුදු වශයෙන් අපි සාකච්ඡා කළා. ඉතින් මේ පැත්තෙන් අපි බලනවා නම් ඉතින් සතිය අවශ්‍ය දේ ගත්තට පස්සේ ඒක ඉතරයි. අනිත් එක මට තේරෙන හැටියට මම හිතන හැටියට රහතන් වහන්සේ කෙනෙක් ගේ සතිය කැඩෙනවා තමයි කැඩෙනකොට දැනගන්නවා කැඩුණා කියලා. නමුත් අර මුලට අදින ස්වභාවය ඉතාමත්ම දියුණුවට ගිහින් තියෙන නිසා ඒක මේ ඇහි පිය නොහැලෙන තරමකින් ඒක කැඩෙනකොට තියෙනවා. අපේ තත්ත්වේ කැඩිලා ගොඩාක් වෙලා යන තත්ත්වයක් කියලා මම නම් හිතන්නේ. කොහොමරි මේ ඒ ධර්මයේ අපි මේ සත්‍ය වගේ දේක් පටන් ගන්නකට ඒක දිගේ ගොඩාක් අපිට ගමනක් තියෙනවා. ගොඩාක් ගැඹුරක් තියෙනවා. ඒ ගැඹුර ධර්මයේ අපිට සලකලා දෙනවා. අපිට තියෙන සතියේ පීඨවල දෙන්න දුන්නට පස්සේ තමයි ගැඹීරත්වේ. මේක විශේෂම උපේක්ෂාවේ තියෙන ගැඹීරත්වය. ඒ වගේම නොසලෙන බව නමුත් ආදී ගුණේ වගේ දේවල් සාමාන්‍ය වචනින් විස්තර කරන වෙලාවේ සතියට ගියාට පස්සේ වෙන යන්න තැනක් නැහැ. එතන තමයි යොමු කරවන්නේ. ඒ తాදී ගුණයට එහෙව් ගතියක් එන්න පටන් ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා මේ සැප දුක හරි වැරදි හොයන ලෝකෙට මේක තේරුම් කරලා දෙන්නේ. මොනම තාලින්වත් බෑ සතිය හරහනම් ටිකක් වටහා ගන්න පුළුවන්, දිරව ගන්න පුළුවන්. නැත්නම් සතිය වගේ දේවල් නැති කෙනෙකුට ඒගොල්ල ජීවත් වෙන්නම මේ හරි වැරදි හොඳ නරක තියෙන ලෝකේ ඉතින් ඇත්තට හරි අමාරුයි එහෙව් ගතිය. නොසලන ගතිය කියන එක සම්බන්ධ කරන. සතිය පිහිටුව එක්කනට තේරෙන පටන් ගන්නවා ඊගාව කල යුතු තමයි දැන් මේ සැලෙන කාලය. මේ මේ කම්පන චංචල ගතිය නැත්තම් අෂ්ටලෝක ධර්මයෙන් සැලෙනවයි කියලා අපි කියන්නේ. අනේක කපන්න නම් මේ වගේ ධර්ම ටිකක් මත සතිය වගේ දෙයක් මත පදනම් කරන ඒක එහෙම ගියාට කමන්නේ ඒක කෙලෙසයක් නෙවෙයි. සතිය වගේ අපි දුස්චරිතයට පෙළඹෙන එකක් නෙවෙයි සතිය ඇති නැති උනායි කියන්නේ. දුස්චරිතයට හේතු වෙන්න පුළුවන් නමුත් සතිය සතිය වශයෙන් නැති උනායි කියලා දුස්චරිතයක් නෙවෙයි. පාපයක් නෙවෙයි, අකුසලයක් නෙවෙයි, රාජ අපරාධයක් නෙවෙයි. දැන් අපි කටයුතු කරන්නේ සද්ධාවත් එක්ක, සතියත් එක්ක, සමාධියත් එක්ක, ප්‍රඥාවත් එක්ක, සීලයත් එක්ක. ඒක සතුම් මැරීම හොරකම් කිරීම ඒක මාර්ගයේ ඒ වෙනකොටමත් අයින් වෙලා ඉවරයි. අපි කොහොමදත් ඉන්නේ සෑහෙන ආරක්ෂා තැනක. ඒකේ උච්චාවච භාව නැති කරගෙන නොසලින බවක් ඇති කරගන්න. ඉතින් ඒක ඇත්තටම කියනවනේ ඒක මේ අපේ මේ තියෙන භාෂාවේ විස්තර කරන්න පුළුවන් පැත්තක් නෙමෙයි. හැබැයි වටහා ගන්න බැරිම දෙයක්වත් අදාත්තක අත්දා ගන්න බැරිම දෙයක්වත් නෙමෙයි. මොකද අපේ තියෙන මේ ලෝකයේ කාම ලෝකයේ ඒව ගැන කතා කරන්න වෙලාවක් නැහැ. කාම ලෝකේ තරම් ව්‍යාවෘතයි කාම ලෝකේ තරම් උත්සන්නයි කාම ලෝකේ තරම්ම අපි වෙහෙසටපත් කරලා තියෙන ඉතාලම සාන්ත තැනකට ගියොත් මේක අපිට තේරෙයි බුදු කෙනෙක් පෙන්වන හදන මේ තාදී ගුණය තථාගත කියන ගුණය එහෙව් ගුණය මේ වගේ ධර්ම කොටාසකින් හිත සන්තුෂ්ත භාවයටපත් වෙන්නේ නැතුව අමාරුයි කොම්ප්ලිකේට් කරන්න. තියෙන්නේ මොකද්ද කියලා දැනගන්න. ඉතින් අපි ඉන්නේ මේ වගේ මේ දැනට පේන දේවල් දැනට අපිට දැනෙන ಗುಣ ධර්ම වලට ගියාට පස්සේ විශාල ගැඹුරු මාර්ගයකට අපි දොර අරගන්නවා. ඒක දෙවි කෙනෙකුට බ්‍රහ්මණයට කරන්න බැරි වැඩක්. මනුස්ස ලෝකේ විතරයි මේ පාර තියෙන්නේ. හැබැයි ඒකට සුදුසුකම් ටික තියෙනවා. අවශ්‍ය සතිය සම්පජාන්නේ වඩාගත්තට පස්සේ බය වෙන්න එපා ධර්ම වැඩි බාර ගන්න. තමන්ගේ ඉස්මුදියා ඒ විදිහටම බලන්නේ ඒක පොඩි සාමාන්‍යයි. සතියට බොජ්ජම් වූ සතියට නැත්නම් සති බලයේ දෙන්නේ උපකාරී වෙනවා. ඒක ඇත්තටම මේ මේ විදිහටයි වචන වර්ණ ගන්න ඕනේ සරුවචනන්සේ සඳහන් කරන්නේ. ජීවත් වෙන වෙලාවේදී පවතින හුස්ම විවිධ වෙස්ටර්නින් ගන්න. විවිධ හැඩ නිල දාලට පතන හැම එකක්ම දැක්වෙනවා. ප්‍රිය වශයෙන් දකින්නවා, අප්‍රිය වශයෙන් දකින්නවා, ළඟ වශයෙන් දුර වශයෙන් ඔක්කොම දැක්කනම් අන්තිමනන හුස්මේදී හිත කලකොල වෙන්නේ නැහැ කියලා කියන්නේ. වඩන්න දෙයක් නෑ. එතන වඩපු දෙයක ගුණයක් හම්බ වෙනවා. මේ යන්නේ අන්තිම හුස්ම තමයි. ඒක ස්වාමීන් වහන්සේ නමක් මේ වගේ මේ මේ වගේ නෙමෙයි අපේ පුරහඳ කාලේ. ඒ එලි මහනේ සක්මන් කරමින් අනික් ගෝලියෝ ටිකත් වටේට සක්මන් කරනවා. ඒකකොට කතා කරන්නේ නැහැ නේ. ඇත්තටම ගුරු ආමදෝ කතා ඉන්න වෙලාවදී මේ නිස්සබ්ද භාවයෙන් කරන්නේ. ඉතින් අරහමඳුරෝ සක්මන් කරන කට්ටියන් ඇවලු මේ නමලා මැරෙන හැටි දැකලා තියෙනවා. ඉතින් එක එක නගලු මමත් දැකලා තියෙනවා මමත් දැකලා තියෙනවා කොහොම දැකලා තියෙනවා මම බුදියන්නේකොට මැරෙනවා දැකලා තියෙනවා යාරවා මම මේ ධක්මං කරනකොට මැරෙනවා දැකලා තියෙනවා කියලා නෑ ඒගොල්ලෝ ආයෙනම් බලා ගන්න ඇයි කියලා මේ ඉරක් ඇඳලා එහා කෙළවට ගිහලා හරියට මෙතෙන් එනකොට මැරෙලා එයාමතු දන්නවා තාම මෙච්චරයි මට කල් තියෙන්නේ ඉතින් ඒකෙවත් පොඩි සෙල්ලමක් පෙන්නලා ට්‍රික්ස් එකක් සෙල්ලම් කරලා මැරෙන්නයි ඕනකම තියෙන්නේ ඒ නිසා කට්ටිය නද කළාම මැරෙන හැටි දන්නවද නෑ දන්නවා දැකලා තියෙනවා. කොහොමද? සක්මන් කරන බැන්න දැකලා දෙන්නේ නැහැ. එහෙනම් පොඩ්ඩක් බලාගන්නයි කියලා. ඉගෙන හරියටම දන්නවා තව පෙට්‍රල් මෙච්චරයි තියෙන තව කිලෝමීටර් මෙච්චරක් ගියාට පස්සේ එන්ජින් එක හිටිනවා. එච්චරයි. එන මොනක්වත් මැජික් එකක් ඒක නෑ. මේ මහායාන කතාවේ මේකම හරවලා කියනවා ගුරුනාංශේ ඒ වගේම අහනකොට ඉතින් ගෝලියෝ කියනවලු මේ මේ ආකාරයේ ඔළුවෙන් හිටගෙන බැරනවා දැකලා දෙනවා. ඉතින් ඒක වෙන්නේ නැහැ ආයෙනම් බලාගන්න කියලා ඔළුවෙන් ඉඳගත්තා. වේදනාවක් මැරුණා වේදනාවක් දිනනකොට වේදනාවක් මැරෙන බව දන්නවා. සතියේ එච්චරයි. ඉතින් නැතත් මැරෙනවනේ වේදනාව තියෙන නැත්නම් සතිය හිටියේ නැතත් වෙදනක් මැරෙනවා. එතකොට වෙන්නේ අයියෝ මෙච්චර වින් කරොත් මට මොකද මේ වේදනාව ආවේ කියලා වෛර කරගෙන ඒ දොස්තර මහත්තයාට බැනලා බෙල්පත්තන කරනට බැනලා තනන මේකේ දන්නවා මේ ඒගොල්ලන්ගේ දෝෂයක් නෙමෙයි මගේ කරුමේ. වේදනාව වේදන අනුණ්ඩ වේදනාවක් වෙන්නේ අතර මේ එන වෙක වේදනාවක්වත් අපිට දරන්න බැරිව නෙවෙයි. ඇයි මට උනේ කියන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. මේ තියෙන එකම වේදනාවක්වත් දරන්න බැරි වෙන මේකට හොඳම නිදර්ශනය කියනවා කාන්තාවක් දරු ප්‍රසූතියේදී දරන වේදනාව තරම් වේදනාවක් පුරුෂයෙකුටවත් ඇති වෙන්නේ නැහැ. ඒකට චෝදනා කරනවද කවුරුත්? කරවන කරුවල කාමරයට ගිහලා ඉවසනවා. ඒකල මధుරයක් කනකොට මොන්න මොන්න මොන જાතිය වුණත් ඩෙන්ගු වෙන්නේ ඉස්සෙල්ලත් මధుර කනකොට තිබුණා. මම භාවනා කරන අවුරුදු 30ක් දැන්. මధుරයක් කනට ඉවසන්න බෑ. ඉතින් ඒ දවස්වල ඒ නිල්ලම ඉන්න කාලේ නිල්ලම රැයට මధుරෝ ඉන්නවා. කාලෙකට. ඉතින් අත්‍තරකින් පිටරට ආයෙනවා. ඉතින් ඒගොල්ලන්ට දැන් මధుරව දකින්නට මේ මිනිස්සුන්ට මේ ඇඟෙන්මයි එන්නේ. ඉතින් ගොඩින් මත හිනාවේ. දැන් කියනවා මේ එහෙම නෙමෙයි අපිට මේ ප්‍රතික්‍රියා නොකර ඉන්න බෑ. ඉතින් ඒගොල්ලෝ හරියට තර්ක කරනවා මේකෙන් එන මේ මැලේරියා නම් මනම් ප්‍රශ්න. ඉතින් මේ මහත්තයා කියනවා දැන් අපි විමුක්තියක් වෙනුවෙන් වගේ දෙයක් කැප කරන්නේ. ඒකලා කියනවා ඕගොල්ලෝ දන්නවද මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය බෝම්බ ගහන්න කැලිය හැංගිලා ඉනකොට මදුරුව කොච්චර කෑවත් එකක්වත් report වෙලා තියෙනවා කියලා. ඒ ජනතා විමුක්තිය සඳහා මේ තමන්ගේ විමුක්තිය සඳහා මදුරුවෙක් කනකොට ධර්ම සාකච්ඡාවෙත් චෝදනා කරනවා. මේ මෙහෙමයි අපි මේ විමුක්තිය ගැන මෙෂ කරන්නේ. අපි දැනගන්න ඕනේ මේ ජීවිතය කරන විශාලම බර වාර දුර කටයුත්තේදී මේට වැරි දේවල් අපි කැප කරන්නේ. අමාරුයි තමයි මදුර කනවට වැඩිය හොඳයි මදුර නොකනේ. මොකද කරන්නේ? මේක කියන්න කෙනෙක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. කරගෙන යයි. දැන් කරන්න තියෙනවා මදුරු දැල් තියෙනවා මොස්කිටෝ කොයිල් තියෙනවා ඒක නිසා අපිට හිතනවා මදුරු නොකා යන්න තියුණා නම් ලේසි කියන්නේ. ඒ නිසා මේ එක වේදනාවක්වත් විඳින්න බැරි වෙදනාවක් නෙවෙයි. ඇයි මේක මට වෙන්නේ කියන දේ දින මේ මානකාරකමයි ප්‍රශ්නේ. මේ මේ සක්කාය දිට්ඨියට රස මේක මේ පිළිබඳ මෙහෙම නැතුව යන්න පුළුවන් කියලා විකල්පයක් හිතේ තියෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්තටම එහෙම කියලා අපි ආධුනිකයට මధుර කෙනෙක් දාන්න යන්න ඕනේ නැහැ. ආධුනිකයට දෙන්න ඕන පුළුවන් තරම් මధుර නැත්නම් කියලා හැබැයි කියන්නේ හැමදාම නැත්තන් නැහැ. අවුරුද්දකට දවසයි තියෙන. ඉදා භාවනා කළා ඊට පස්සේ මధుර වෙන තැනකට පුරුදු යන්නේ. එහෙනම් මధుර නැතිලෝ ඔකට මොකට ඉනිවනා? මතු ඉන ලෝකේ නිවනක් ලැබල මතු ඉන්න තැනට යන්න හදන. මේක එහෙම නෙවෙයි. ඉන්න කම මතු නැත් තැනක ඉන්න හදනවනේ. ඕක නිවනක් වෙන්නේ නැහැ. ඒක ප්‍රසස්ත තත්ත්වයේදී ලැබ් එක ඇතුලේදී ටෙස්ට් කරලා ෆීල් එක දානවා. ෆීල් එක දාලා රටට දෙනවා. රටට දෙනකොට ලැබ් එකේ තත්ත්ව නැහැ. නමුත් මේ යීල් ගැප් එකක් එනවා කමක් නැහැ. නමුත් රටේදී ප්‍රතිඵල එන තරමට මේක හොඳම ප්‍රසස්ත තත්ත්වෙදී දීලා ඒක ටික ටික මෝරන්න හදනවා. එතකොට තමයි මේ తాදී ගුණේ වැඩෙන්නේ. එතකොට තමයි මේ උපේක්ෂාව වැඩෙන්නේ. එතකොට තමයි අපි මේක මේ තුන් කාලෙට ගැලපෙන ධර්මයක් බවට පත් කරගන්නේ. කාටත් ගැලපෙන ධර්මයක් බවට පත් කරගන්නේ. ස්වාමීන් වහන්සේ වේදනාවේ දරුණු සුඛියකට උදාහරණෙදී කොච්චර දරුණු සුඛි වේදනාවන දරුණු මොනගලම වේදනාව නැති යන අපිට තියෙන සාධක තියෙන විදිහට වේදනාවේ ඵලයක් නැහැනේ. නිවන සමශීෂී කියලා නේ. සමශීෂී කියලා නිවනක් තියෙනවා. අපේ ශාසනයේ තුන් නමක් විඳලා තියෙනවා. මරණ වේදනාව ගැන සතිමත් වෙලා මරණ චිත්තක්ෂණයයි නිවනයි එකතැන. මරණ චිත්තක්ෂණයටම අවදි වෙලා මරණය සහ නිවන එක චිත්තක්ෂණයකද. ගෝධිකහමඳුරංගේ, චන්නහමඳුරංගේ ඒ සිද්ධි වාර්තාවල ඒක දැන් සමශීෂී. නෑ නෑ මම අද විශේෂමන්නක් කරගන්න ප්‍රශ්නයක් නෑ අපි එපයි කියනවා. ඒක කිසි කෙනෙක් වෛර කරන්නේ නෑ. ඔය ඊර්ෂ්‍යා කරන්නේත් නෑ. මතක තියාගන්න මරණ වෙලාවේ ඒකත් මම ඒ අර මේ අනාථපිණ්ඩික සිටුමාට හිටියා කෙල්ල තුන්දෙනෙක්. මහා සුබද්දා, චූර සුබද්දා සහ සුමනා. ඉතින් මහා සුබද්දා, චූර සුබද්දා දෙන්න සෝවාන් වෙලා ඒ කලවස් හරි කියලා දීක දුන්නා. සුමනාව සකදාගාමි වුණා. එයා අම්මගේ තාත්තගේ ඉල්ලීමක් කරා මට තාත්තට බරක් නැත්නම් මට මෙහෙම ඉන්න දෙන්න පැවිදි කරලා මාව කසාද බඳලා දෙන්න එපයි කියලා. ඉතින් ඇත්තටම එතකොට උපස්ථාන කරන්න කවුරුවත් නැතිසයි රන්දල් සිටුසුමා chance එකක් ගත්තා මේ කෙල්ල හැබැයි 2000කට සංඝයාට හැමදාම උපස්ථාන කරනවා. පඤ්ඤත්තානේව ආසනානි හොಂತಿ කියලා තියෙනවා ආසන 2000ක් පනවන ලද ආසන තියෙනවා නාථ පිසුතුමාගේ දානශාලා. ඉතින් මෙයා තමයි ප්‍රධාන උපස්ථාන. හැමදාම බණ. ඕම ඉන්න වෙලාවදී සරිසිරිතුමත් ඈත පළාත් වලට යනවා බුදුහාමුදුරු යන තැන් වල මේ දාන සංවිධානය. ඈතක ඉඳද්දී ආරක්ෂකයක් ආවා සුමනාවට අන්තිමයි. එනකොට මරණසන්න ඇඳේ කරුල කාමරේ. ඉතින් සිරිතුම ඇවිල්ලා ඔළුව අත ගාලා කිව්වා අනේ දුවේ උඹට අමාරුද කියලා. ඉතින් අර ඇද්ද කරලා තාත්තා දැකලා කිව්වා මට අමාරුවක් නෑ මල්ලි කියලා. සිස්ටම හිතාගත්තලු මේ කොච්චර භාවනා කරත් දැන් නම් ඔළුව කලකොලයි. අනේ තුයේ උඹට බයද කියලා මට බයක් නෑ මල්ලි කිව්වා. ඊළඟට හිත හදාගනින් උඹ පින් කළ තිනා මට බයක් නෑ මල්ලි කිව්වලු මරනවා. දැන් සිටුමා දැනගත්තා කොච්චර පින් කරත් මරණ ශීල වේදනාවේදී මෙයාගේ හිත කලකොල වුණයි කියලා. දැන් ඉතින් ආදාහන කටයුතු කරලා දවස් ගානකට පස්සේ සරුවචනාන්ත ළඟට ගිහිල්ලා ඉතින් අර මූණ දැන් මේ සෝවන් වෙච්චි අනාථපිණ්ඩික සිසුවා බොහෝම දුක්ඛිත බුදුහමර දිහා බලන්නේ. ප්‍රශ්න අහන්නේ මොකද බුදුරජාණන්සේ කතා කරලා වෙහිසේ කියලා. ඊට පස්සේ සරුවචනන් ඥානව මේ සිටුතුමි මොකද මේ අවේලාවය කියලා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දන්නවා මේ පැවැත් නුරට ආපු කිසිම කෙනෙක් සංඝයා වහන්සේ නමක් මේ සුමනාගේ උපස්ථාන ලැබපු නැති කෙනෙක් නෑ. ඒ තරම් මේ කටයුතු කරගෙන මෙච්චර පිං කරා අනේ අවසාන වෙලාවේදී හිත කලකොල වුණා ස්වාමීන් වහන්සේ මට ඒකයි කනගාටු කියලා. ඊට පස්සේ අහනවා මොකද කියලා. ඊට පස්සේ නෑ සිත්සු මහනවා ඊට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ සුමනාගේ ගතිය මොකද්ද? ඊට පස්සේ කියනවා දැන් තුසිත දිව්‍ය විමානේ තාමත්ම තෙදවන්ත සොරංගනාවක් විදිහට විශාල විමානික ගත කරනවා කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ මරණ මොහොතේදී ඇයි මට මල්ලි කියලා කතා කරේ? ඊට පස්සේ කියන මොකද උනේ කියලා නෑ මම මේ මම එනකොට අන්තිමයි ස්වාමීන් වහන්සේ මම මේ කෙල්ලේ කරකාරකම් කටයුතු කෙරුවෙත් නෑ මම පව් කෙරුවා මට හරි කනගාටුවක් ඇති වුණා කෙල්ල මැරෙන වෙලාවේදී අමාරුද කියලා මට අමාරුවක් නෑ මල්ලි කියලා කිව්වයි කවදාකවත් මට මල්ලි කියලා කතා කරලා නෑ ඉතින් බොහොම ගෞරවයෙන් තාත්තා කියලා කතා කරනවා කියලා ඊට පස්සේ වේදනාවක් නෑ මල්ලි කිව්වයි කියලා බුදුසජනන්සේ කියනවා උඹලා ගෙදර ඉන්න ඔක්කොම සෝවාන් සුමනා විතර සකදාගාමී නිසා සුමනා වැඩිමාන ඒක මේ ඩොක්කක් කරනලා යන්න ඕනකම තමයි මරණ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. සිටුතුමා ගංශබා බිස්නස් කර කර ඉන්න මිසක භාවනා කරන්නේ. සුමනාව ගෙදර ඉඳන් උපස්ථාන කරන ගමන් හැමදාම බනහලා අනිත් ඔක්කොම සෝවාන් වෙද්දී සකදාගාමි වෙච්ච නිසා ආර්ය විනයෙහි සුමනාව වැඩිමල් බව මරණයට කලින් කිව්වනම් සම්මුතිය කඩලා වැරද්දක් වෙන නිසා මරණ චිත්තක්ෂණයක මතක් කරා සුමනා එදත් සෙල්ලක්කාරයි අදත් සෙල්ලක්කාරයි. මරණ වේලාවේදී ධර්මයේ ක්‍රියාත්මක කරනවා. මැරෙන්න ඉසලම් තාත්තට මල්ලි කිව්වනම් කොමියුනිස්ට් නයි කියලා හිතනවනේ. සහෝදරය කිව්වයි කියලා. ඒක නිසා ඒක කරන්නේ නැහැ. හැබැයි මැරෙන මොහොතේ නොකිය ගියා නම් ඒකත් හරියි. නිසා අවසාන වේලාවේදී සෙල්ලම් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ එදා අපි හේෂාලය දිහා මේකන ගොඩක් දුර කතා බහක් වුණා. මේ අවස්ථාව නිසා ආපහු මේක මතු කරන්න සිද්ධ වෙනවා. ඊට රෙකෝඩින් එක අහපු කට්ටිය නම් ඒක දන්නවා ඇති. මම මේ දැනට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඇන උදේ පාන්දර ඇනෆිලැක්ටික් ෂොක් කියන තත්ත්වයට මුහුණ දීලා එකපාරට ඇස් පේන එක නැති වෙලා ගිහින් ටික ටික ඊට පස්සේ ස්පර්ශය නැති වෙලා මොනවත් දැනෙන්නේ නැතුව ගිහින් ඊට පස්සේ තේරුණා දැන් වැඩි ඉවරයි කියන. ඒක වෙනකොට තප්පරයකින් සුළු මොහොතක් තුල බයක් ඇති වුණා. ඒ කියන්නේ දැන් මේක දාලා යන්න වෙනවා කියලා. හුස්ම ගන්නවා. නමුත් හුස්ම ගත්තට ඒක වැඩ කරන්නේ උත්සාහ ගන්නවා. ඒක හරියන්නේ හුස්ම ගත්තට හුස්ම වැටෙන්නේ ඉතින් ඒකල තප්පරයකින් කොටසක් ඒක බය ඇති වෙලා ඊට පස්සේ අර දැන් දැන් ඔය පස්සම්බයන් කාය සංඛාරම් ඒ தത്വෙදී වගේ ඒක ඒක අර මොනවවත් දන්නේ නැති තත්වයකට ටික ටික ටික ටික වේගෙන් සතියෙන් බලනකොටපත් වෙනවා කිසිම කලබලයක් නැතුව ඒකත් එක්කම යන්නේ ඒක හිටගෙන හිටියේ වැටුණා වැටලා මුළුස් පැලිලා කොහොම හරි ආපහු දන්නේ ඇම්බියුලන්ස් එකේ ගෙනියනකොට ඉතින් මම ඒක මම සාමාන්‍යයෙන් කැමති නෑ සඳහන් කරනව සඳහන් කරන සිද්ධ උනේ මේ පණ පිට ඉන්න මේ ලේ එක තියෙන උදාහරණයක් තියෙන ඔකට බය වෙන්න දෙයක් නැහැ. මොකද මම එහෙම කියන්නේ අපි දැන් ඔය සක්මන කරනකොට පටන් ගත්ත සක්මනේ පටන් ගත්තොත් සක්මන කරනකොට අපි සක්මනේ දකුණ වම දකුණ වම තියන්න අපි යම්කිසි ශික්ෂණයක් ලබනවා අනිත් දේවලින් දකුණ තියෙනකොට දකුණ තියෙන බව දැනගන්නවා වම තියෙනකොට වම තියෙන බව දැනගන්නවා එතකොට අපි එහා තියෙන සිත හැම පැත්තම විස්ලා තියෙන සිත අපි ගන්නවා ඒ කරන කාර්යය ඒක මූලාරම්භය ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා කියෝ වගේ ආස්වාස ප්‍රස්වාස වැඩපලේ එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වැඩපලේ අපි ඒ වගේම අරව අයින් කරන එක දෙයකට ටික ටික ටික ටික ටික ටික ගන්න පටන් ගන්න. ඕක සෑහෙන දුරට ගියාම හම් වෙන හොඳ සංදිස්ථානයක් තමයි රූප තත්වලින් මිදිලා ජීවිතය පවත්වනවා කියන දේවල්. ඒ කියන්නේ ස්පර්ශය දැනීම, ඇහැට රූප පෙනීම, කනට ශබ්ද ඇහිීම ඒව ඔක්කොම නැතිලා නැතිලා අර මේ හුස්ම ගන්නේ නෑ වගේ දැනෙන තත්ත්වයට එනකොට මම පවතිමි කියන සංවේදනා ඔක්කොම Taman තුලින් ගිලිලා එතකොට අපිට පුරුදු වෙනවා නම් ඒක ගොඩාක්කල් පුරුදු කරලා පුරුදු කරලා ඒකට ඇති වෙන බය මගහරවන්න යම්කිසි දවසකට අපි පුරුදු වුණා නම් ඒක ජයග්‍රහණයක් ලැබුවා නම් ඊට පස්සේ අනවස්ථාවේ එනකොට අර ඔක්කොම එකින් එක කැපිලා කැපිලා කැපිලා යනකොට ටක් ගාලා අර කියනවා ඉස්සරහට බය වෙන්න එපා. ඒක කරන්න පුළුවන් පුළුවන් සත්‍යයි. දැන් ජීවත් වුණත් ඉන්නේ. නමුත් ඒක ආපහු වෙනකොට මම පොඩ්ඩක් අවිශ්වාසයෙන්නේ කරන්න පුළුවන්. හැබැයි අර පුහුණුව අරගෙන ඉන්නේ. එයා කියලා කියනවා ලොකු හම්සෝ අනාගතයට පස්සේ තමයි කියලා තියෙනකොට දැන් බය නැහැ. කිසිම කේසිකයක සාකච්ඡාවක් බය නැහැ. ඇත්තට මේක හරි අමාරුයි කියන්නේ ඒ කියන්නේ කෙලෙස් නැති හිතක් තිබුණාට කෙලෙස් නැති හිතක් බව දැනගන්නවා කියන එක වෙනම එකක්. කෙලෙස් නැති බව වෙනම එකක් කෙලෙස් නැහැ කෙලෙස් නැති බව දැනගන්න එක වෙනම එකක් ඒ නිසා සෝවන් වුණාට පස්සේ වුණත් ඒ පුද්ගලයා වැරදි කෙරෙන්නේ නැතුව නෙවෙයි කරපු ගමන් එයාට ඉන්න බැරි තත්ත්වයකට වෙනවා. එයා ඊට පස්සේ ගිහලා ප්‍රකාශ කරනවා. මම ඇති වැරද්දා සිද්ධ වුණයි කියලා. මේ සෝවාන් ලකුණක්ද කියලා එයා දන්නේ නැහැ. තමන්ගේ නෑ පිපුණු මලීරුව එමල දනීදු මල කිදුවේ උඹ හැඩරුව බලන්න එපයි කියලා තියෙන්නේ. පිපිච්ච මල පිපිච්ච මල අඳුරන්නේ ඒක දාලානේ බලන මනුස්සයා. ඒ නිසා Taman දන්නේ මේ රාගය ඇති වෙනවද, ద్వේෂය ඇති වෙනවද කියලා. Tamanට ඒක වැටෙන්නේ වෙලා හුඟාකල් සීසන් වෙලා යනකොට තමයි. බහුසුත තියෙන එකනට වෙච්ච ගමන්ම සුතමේ ඥානෙ ගලන්නේ. නමුත් සුතමේ ඥානෙ නැති කෙනාට තමන් කොච්චර පිරිසුදු නැද නැද්ද කියන එක බොහෝ කල් යනවා තේරුම් ගන්න. ඒක නිසා ටැග් ලැබුණාට ටැග් ලැබිච්ච බව දන්නේ නැතිකම තියෙන ඉතින් නමුත් ඒකේ පාඩුවක් වෙන්නේ නැහැ කාටවත්. ඒ නිසා බය තිබුණත් බය නැති වුණත් නැති බව නැති වශයෙන් තේරුම් අරගන්න බය වෙන සිද්ධි රාශියක් වුණාට පස්සේ තමයි Tamanට එක පනරෙ හිටින්නේ. Taman ළඟ ඒක ගැල්වෙනශලා හිටින්නේ. ඒක නිසා මේ ත්‍රිජන්වංශිකේ මට මට බුදුම ගියාට පස්සේ පන්ලිසාංශිකෙන් අහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මයිත් එක ශිෂ්‍යෙක් භාවනා කරලා මට හිතුනොත් එයා දැන් මේ සෝවන් උනායි කියලා මට අඩු ගානේ අවුරුදු 3ක් ආශ්‍රය කරන්න ඕනේ ඇත්තද කියලා බලන්න. මම කිව්වට මම ඒක යාට ගෙස් කරන්න යන්න කියන්න යන්නේ මොකද මම දන්නවා ඒක ඩේන්ජරස්. එතන පාවොක්සයිඩ් කිව්වට පස්සේ කියනවා මට අඩු ගානේ අවුරුද්දක්වත් මගේ අතේ අතේ ඉන්න ඕනේ. එතකන් දානවා වැඩ ඔක්කොටම. දාලා අරයව අවුල් කරනවා. අවුල් කළ බන්න මනසට ගලව ගන්න පුළුවන්ද කියලා. ඉතින් එතකන් කියන්නෙත් නැහැ. ඉතින් එහෙම එක එක ගුරුවරු ඒ ඒ தත්වයකටපත් වුණාට පස්සේ ඒ බව ප්‍රකාශ කරන්න ගුරුවරට ඇත්තට වගකීමෙන් තොරව කියනවන ප්‍රශ්නයක් නෑ වගකීමෙන් කටයුතු කරන ගුරුවරයා දෙන්නේ නෑ සහතිකයක් දෙන්නේ නෑ සෑහෙන කාලයක් පරීක්ෂා කරලා මිසර මොකද Taman වශයෙන් උත් දන්නවා පිරිසුදු වුණාට පිරිසුදු බව තේරුම් ගන්නවා කියන එක පිරිසුදු වීමෙන් පරිබාහිර තුත්‍ය. ඒක මේ ධර්මතා දෙක. ඉතින් මේ ශාසනයක් කියන කාලේ අපි හරි වාසනාවන්තයි මේක කරලා බලන්න පුළුවන්කම තියෙනවා නැතුව අසරණ වෙච්ච වෙලාවක නම් අපි කෙලෙස්ද මෙවුවා නැද්ද මෙවුවා හරිද වැරදිද කවුද බලන්නේ. ඉතින් අපි එකිනෙකනාට කණ්ණාඩියක් වෙන්න ඕන. කණ්ණාඩියක් වෙලා ගැට ගැට ගැට ගැට යනකොට ඒ ඇති වෙච්ච පිරිසුදුකම Tamanට බුද්ධියට සින්න වෙන්න වස්තු ලැබුවට වස්තුව බුද්ධියට සින්න වෙන්න කාලයක් ගත වෙනවා. ඒ ස්ටැබ්ලිෂ්මන්ට් කාලයක් යනවා. ඒ කියන්නේ සම්පූර්ණ සිදුවීම වෙනවා. සිදුවීම වුණාට ඒක විශේෂිත බව. ඒකේ තියෙන මේ යටස් එක ඒකේ තියෙන විශේෂිත බව තේරුම් ගන්න වැරදි දෙක තුනකින් කැපෙන්න ඕන. තුවාල වෙන්න. තුවාල වුණාට පස්සේ තමයි තේින්නේ ඉදායින් පස්සේ මගේ රියැක්ෂන් එක අඩු වෙලා තියෙනවා. එදා තමයි සිද්ධිය. නමුත් ඒක සහතික වෙන්නේ පස්සේ ඇති වෙන අතුරු ආන්තරාව. දන්නේ දන්නේ නැහැ ඒක උනේ අරකෙන් වෙන්නද කියලා ඒකට ඇට්‍රිබියුට් කරන්න. ඒකට හේතු වෙන්න මේ අතරමැදි පෞසිතු වෙනවා වගේ දේවල්, කවුරු හරිලා බනිනවා වගේ දේවල්, Taman අනුන්ට බනින වගේ දේවල් වෙන්න වෙන්න වෙන්න තමයි තේරෙන්න පටන් ගන්නෙ නෑ මේක සිද්ධ වුණාට අරින් පස්සේ මොකද්ද මගේ වෙනසක් තියෙනවා කියලා. හැබැයි පිටේ ඉඳලා බලන එකට කියන්නේ මේ කතාව මෙයාකට තරහ යනවා නෙමෙයි මහා ලොකෝට භාවනාකාරයෝ දැන් බලනවා තවත් තරහ යනවා කියලා පිටේන කට්ටිය දුස් කියනවා. හැබැයි මෙයා දන්නවා මගේ ඒක මේ වුණාගේ වලිගේ කැඩුනට පස්සේ වේගෙන් දඟලනවා. වුණාට වැඩිය වේගෙන් දඟලනවා. තිබුණට වැඩිය දඟලනවා. නමුත් ඒක අනිවාර්යයෙන්ම ගෙවිලා යනකොට තියෙනවා. අනිවාර්යයෙන්ම ගෙවියාම. ඒක ඒ වුණා දන්නවා ඒක වැඩියෙන් නගලන්නේ මොකද්ද පිටිපස්සෙන් එළවෙන සතාගේ අවධානය ඌනට යන්නේ නැතුව මේ වලිගෙට ගියාම ඌ බේරෙනවා. ඒ කියන්නේ ටැක්ටික් එක. ඒ නිසා ඌ දන්නේ මේක වැඩියෙන් නගලන එක හොඳයි කියලා. හැබැයි ඌ දන්නවා දඟලනකොට ඉවරනකොට ඌ නමාරු. ඒ වගේ තමයි භාවනා කෙරුවට පස්සේ අපේ වැරදි වලට අපි හරියම සංවේදී වෙනවා. සංවේදීලා හරියට ක්‍රිටිකල් වෙනවා. ක්‍රිටිකල් වුණාට පස්සේ දෙන කොච්චර නැටුවත් කාලෙට පස්සේ මේක තැම්පත් වෙන එක ධර්මතාවයක් නේ. Tamanduවත් නෑ බෑ කියන වෙලේ තැම්පත් වෙනකොට අදා එදා තමයි වෙනස වුනේ. හැබැයි මේක සමාදම් වෙන එක, පුත්‍තියට සින්න වෙන එක කලන් රූප සිද්ධ ඒක නිසා පොත් කියවනකොට පරිස්සමෙන් කියවන්න. මේ ඒවා ඔක්කොගම මම කියන්නේ හැම එකේම තියෙනවා යම් යම් සීමාවල් තියෙනවා. ඒ පොත් කියවන්නේ ඇත්තටම දහිරියක් උනන්දුවක් ඇති කරලා නොකරන භාවනාවක් කරන්න පොළඹවනවා. ඒක කවදාකවත් පොතේ තියෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි කිව්වොත් එහෙම මේ කාබුනති පළතුරක රස කියලා දෙන්නේ කියලා. අපිට පොත කි පොතක් කියේ. මේක මේක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි. නමුත් දිව දික් කළ පළතුරු කළා කටේ තිබ්බ දවසේ පොත නෙවෙයි යන්නේ. පොතේ කවදාකවත් ඒක කියවිලා නැහැ. ඒ නිසා මම මේ මහසිසාඩෝ කියන ලුණු රස ගැන PhD thesis හතරක් පහක් ලියතයි. ගානේ දිවදී කරපන් කියලා ලුණු කැටයක් තිබ්බාම ඔක්කොමත් ඉවරයි. අර thesis වල කවදාකවත් ඕක ලියවිලක් නැහැ. නැත්නම් thesis වලට දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ දීගත්තාමයි ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර දිවේ ලුණු කැටේ තිබ්බ කතාවයි පොත කියවලා ගන්න ලුණු කැටේ පිළිබඳ අවබෝධයයි කවදාකවත් සමයි. මං හිතන්නේ මේ අද ගියොත් එමේ අනපාලේ හැටියට හෙට උදේ වෙනකන් යයි. ඔය මේ කට්ටියට රැට උයන්නත් තියෙන හෙට දැවිලින් දානේ හම්බෙන එකක් නැහැ මේ වැඩි වෙලා හිටියොත් එමේ අර ඔෆිස් එක වහන්නත් තියෙනවා ඒ නිසා මම යෝජනා කරනවා මේ වැඩි නැත කරමු කියලා ඉතින් විශේෂ පින් පැමිණීමක් සඳහන් කළා තියෙනවා දිනේශා පීරිස් ගලප්පත්ති රොස්ටන් හිදී හදිසියේ මේ ගියා දිනේ සෙනසුරාදා පෙබරවාරි 26 වෙනිදා ස්වාමීන් වහන්සේ අපකල පින් ඇයට අනුමೋದනා කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු කියලා. ඉතින් අපි කොහොමඩක්වත් දවසේ වැඩ කටයුතු දෙමු කරනකොට අපි මුසිතාවෙන් යුක්තව ආඩත් ආර්දනා කරනවා. අපි මේ කරන පින් අනුමෝදන් වෙනවා නම් අගය කරනවා නම් මේවා ඉන්නා තැන සිට දැකලා සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි මේ ඇත්තටත් ආරාධනා කරමු. අපිව දකින්න අපි දිහා හිතනමඬ හිත පහළ වෙලා මේකට සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒ වගේම අද දක්වා මේ කටයුතු නිර්පද්ධිතව කරගෙන යෑමේදී යම් කිසි කෙනෙක් යම් ආකාරයකින් පෙනී නොපෙනී උදව් උපකාර කරන සංවිධානය කරන ඒ ශීල දෙනාටම අපි මේ මුදිතාවෙන් ඉදිරිපත් කරන ද පින අනුමෝදනයක් වේවා සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා පිළිගන්නවා. අපේ නමින් මේ පරිලෝකීය නාම වෙනත් අයත් ඇත්තේ වී නම් ඒ ශිරු දෙනාට මේ අවස්ථාව දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න පසුත් පහළ වේවා. අප අපටත් මේ කුසල 100 හේතු වාසනා වීමෙන් අපි යන ගමනේ තියෙන මාර්ග බාධක උදුරු කරදරයක් නම් ඒවා හේතුතු අඳුරේ දුරු වෙලා බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් පැමිණෙවට වදාළ ඒ ශාන්ත සුන්දර නිවනස සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් යන්න මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. එයාදාසින් අපි පුරුදු පරිදි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් දවසේ කටයුතු නිම කරමු. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යානිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යානිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යානිපානපත්ත්‍ය සාදු සාදු සාදු ඕකාස වන්දානි වාන්තේ සුවපත්ත්වා මයාකතං පුඤ්ඤං සාමනා සාදු සාදු අනුමෝදාමි සාමනාකතං පුඤ්ඤං වයිතං සාදු අනුමෝදි තප්ප සාදු සාදු අනුමෝදා ඕකාස ద్వාරා නීලකතං සම්බං චක්ඛං කමාමි කමිතබ්බං සුවපත්ති සුවපත්ති සුපත්තිවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු